සම්මා සමාධි සම්මක් ඥාන සම්මයක් විමුක්තිය සඳහා. දැන් හුස්මෙන් අපිට ඇති වැඩක් නැහැ. හුස්මේ ඔක කොච්චර බලන් හිටියද ඔක ඇති වැඩක් නැහැ. තමන්ගේ හිත තැම්පත් වෙලා ඒකාග්‍ර වෙලා හිත විශ්‍රාමයටපත් වෙලා. කියන එක. තමන්ට ප්‍රඥා ගෝචරව තමන්ට ඒක අවබෝධ වෙන්නේ නැත්තම් එයා කරන්නේ මර හුස්ම දිහා බලවල ඉන්න එකම තමයි. තේරුණා නේද? කමඨහ වර්තාවල වැරද්ද වැර කියන්නේ කමඨහ වර්තාව වැරද්දක් නෙමෙයි තියෙන්නේ ඉතින් කරපේකනේ ලියන්නේ ඉතින්. ඉතින් අපිට පේන්නේ වර්තාවේ වැරද්දක්. ගණිතාව හැම එකම ටෙක්නිකල් එරර්ස් තියෙනවා. ඒවා හදන්න. ඉතින් මට ඔක්කොම ලියන්න බෑ වර්තා. කොහොමද මේ කමෙන්ට් එක ලියන්නේ කොහෙද ඔච්චර වල? ඒකෝ වර්තාවගේ තුන්ගුණයක් විතර ලියන්න ඕන වර්තාවේ තියෙන වැරදි. මම කෙනාට එක ගන්න. මොකද එකක් ලිව්වා කියලා එකක් ලිව්වත් කමන්නේ අනිත් අය එකෙන් ඉගෙන ගන්න. එකෙක්වත් කියවන්නේ නැහැ. මට පේනවනේ කමනාවත් රිච් වෙලා තියෙන ප්‍රමාණය. ඒ කමනා වර්තාවක ඇඩ්මින්ට පේනවා කී දෙනෙක් බලලා තියෙනවද කියලා. බලන්නේ නැහැ. කමෙන්ට් එකක් දාන්නේ නැහැ. මම මේ කවුරුවත් නිකමට දාලා තියෙනවද මම මේ කමටා වර්තාවේ කියවලා මෙන්න මේ දේ ඉගෙන ගත්තා කියලා. ස්ටේට්මන්ට් එකක් දාලා තියෙනවද කවුරුන්? කිසිම කෙනෙක්. මට මේක හරි වැදගත් වුණා. මගේ මේ අඩුපාඩු හදාගත්තා. කමටහත දාපු කෙනාට බොහොම පිං, බොහොම ස්තුති කරලා. දාලා තියෙනවද කවදාවත්? දැකලා නැහැ කවදාවත් නේද? එතකොට ආයි කවුරු හරි කෙනෙක් ඒ වார்த்தා කියවන්න එනකොට එයා දන්නවා මෙන්න මෙහෙම කැලලක් මේ වார்த்தාවේ තියෙනවා. යන්නේ එකයි උතන තියෙන ප්‍රශ්නේ. ඒ භාවනා දියුණු වෙන හැම කෙනෙක්ම ඔය හැම කමටම වර්තාවම කියමු. භාවනාව දියුණු වෙන්නේ නැති අය එයා කියන්නේ යෝගාචරයක් වශයෙන් කරන්න තියෙනවනේ යම් කිසි වැරදි ප්‍රමාණයක් තියෙනවනේ. ඒ සියලුම වැරදි කරනවා. අන්න ඒකයි ඉතින් තියෙන වැදගත්කම. දැන් අපි ගත්තොත් අර මම කලින් කිව්වේ ක්‍රිකට් ක්‍රීඩාවේ මොකක් හරි ක්‍රීඩකෙක් එක වැරද්දක් තමයි මොකක් හරි කරන්නේ. එක බෝලයක් ඇතේරිලා. දැන් සමහර ඉන්න හොඳ ලකුණු 100ක් ගහන ඕනේ කැච් එකක් අතන. බනින්න බෑනේ. දැන් ලකුණු 100ක් ගහන කැච් එක අතෑරලා තියෙන්නේ. නේද? නෑ. පළවෙනි බෝලෙන් අවුට්. නමුත් එයා බෝල් දාලා විකට් පහක් හයක් අරන් තියෙනවා. ඒ නිසා ඒ ක්‍රීඩකයාට අපිට බනින්න බෑ මේ නොට් එක බෝලෙන් අවුට් වුණා කියලා. මොකද එයා බෝල් දානකොට විකට් අරන්. දැන් යෝගාවචරයා ගත්තොත් යෝගාවචරයක පැත්තෙන් කරන්න යම් කිසි වැරදි ප්‍රමාණයක් තියනවාද ඒ සියලුම වැරදි ඕගොල්ලෝ කරනවා. එකක් නැහැ. හරි නැහැ කියලා කියන්න පුළුවන් වැරද්දක් තියනවා කියන්නේ. දැන් යෝගාවචරයක් කරන වැරදි ප්‍රමාණයක් තියෙනවානේ. ඒ සියරම වැරදි ඕගොල්ලෝ කරනවා. group එක හරියට follow කරන්නේ නැහැ. අපට කියවන්නේ ඒකෙන් යම් කිසි ගතයුත්තක් තියන එක අරගත්ත බව ඒක එහෙම කියන්නේ සද්ද නැතුව ඉන්නවා. Facebook එකේ යනකොට ඉබේ මේ ස්පීඩ් එකට ආවොත් තමයි බලන්නේ කමටහම. නැත්තම් මතක් වෙන්නේ නැහැ. තමන් ගා නෝට් බුක් එකක් තියෙනවද මොනවද ඉගෙන ගත්තේ කියලා ධර්ම මේ භාවනා උපදේශ. ඒවා රැයට නිදා ගන්නකොට ඒව මතක් කරලා ඒවා ආවර්ජනය කළාද නිදාගන්නේ. ඒක නිසා ඔයගොල්ලෝ යෝගාවචරයෙන්ගේ පැත්තෙන් කරන සියලුම වැරදි කරනවා. ක්‍රිකට් කීඩකෙක් කරන්නේ එක වැරද්ද. මොකක් හරි. ඒකෙන් ටීම් එක පරාද වෙන්න පුළුවන්. නමුත් එයක් කළා දෙන එක වැරද්ද. යෝගාවචර සියලුම වැරදි ටික කළා ආයි සංසාරෙට යනවා. දැන් මේ ලෝකෙට පේන පොඩ්ඩක් අපට වර්තාවක් දෙකක් දාන ඉඳලා හිට. මට පේන්නේ. මගෙන් සමාව ගන්න මට මැසේජ් දානවා කමටහත් දාන්න බැන්නා. මගෙන් නෙමෙයි සමාව ගන්න තමන්ගෙන්. තමන් තමන්ගේ සමාව ගන්න. ඔය ඥානරම හම්දුරු ගියර පොතක තියෙනවා යෝගාචර එන හිතවිල්ලක් පස්සේ යන්නේක. එක හිතවිල්ලක් පස්සේ යන එක වැරද්දක්. ඒක තමන්ව කල්ප ගානක් සංසාරේ අරගෙන යන්නේ හේතුව. දැන් ක්‍රිකට් ක්‍රීඩාව එක මැච් එක එක කැච් එකක් අතහැරුවොත් ඒ මැච් එක විතරයි පරාද වෙන්නේ. සීලොම් වැච් පරාදින්නේ නැහැ. ඒක වැරද්දක් තමයි. නමුත් යෝගාචරය කරන එක වැරද්දකින් සංසාරේ දික් වෙනවා. තමන්ගේ මොකද්ද අපි දැන් ඒකට අලුතෙන් එන කර්ම වක්‍රේ. කර්ම වක්‍රේ දික් වෙනවා. ආලෝක වර්ෂ ගානකට දික් වෙනවා ඒක. හරිද? ඔක්කොම විඳවන්න අනාගතේ. ඒක නිසා මේ කරන දේ වටිනාකම් ඒක බත් කනවට වඩා කෑම කනවට වඩා තුන්ගේර කෑම කනවට වඩා වැදගත් වෙන්නේ භාවනාව. යෝගාවචර. ඒ කියන්නේ බාහිදාරුචීරි කෑම කන එක නතර කරලා භාවනා කරේ. දැන් ඔයගලගේ පළවෙනි දේ කෑම. මොන කාර්ය බහුලත්වයේ තිබ්බත් මට කියලා නෑනේ කවුරුද අනිවාර්යට බත් කන්න බැරුණා හිතවිලි හින්දා කියලා. කවුද කියලා දෙන්නේ? මට අද නාන්න බැරුණා. මට ටොයිලට් යන්න බෑ කොමඩ් එකේ වාඩි වෙන්න බෑ හිතවිලි එනවා. කවුරු හරි කියලා දෙන්නේ. ඒ සේරම වැඩ ටික ලස්සන්ට කරනවා. මේ සංසාරේ දික් කරන දික් කරන එක නතර කරන සංසාරේ කොට කරන භාවනාව විතරයි කරගන්නේ. ඒ කියන්නේ සංසාරේ කැමැති දුකට කැමැති අර හිතවිලි විඳින්න කැමැති. හිතවිල්ලක් ඔස්සේ රස විඳ විඳ යන්න කැමැති. ඒක ඒක චෙක් කරගන්න දෙන හොඳම ක්‍රමය තමයි හිත තැම්පත් වෙන එකට. ද අපි කැමැති නැත්නම් හිතවිලි එන අවස්ථාවේදීද අපි උනන්දුයෙන් භාවනා කරන්නේ ඒක අර හිතවිලේන එක නතර වෙලා හිත තැම්පත් වෙනවා හිත මලානික වෙනවා නිකන් අර ලස්සන්ට මලක් පිපිලා නිකන් පරවනවා. තව ටිකකින් බබා නිදි. දන්නේම නැහැ. නේ? දන්නේම නැහැ නින්ද ගියේ. ළමයි ටික නිදි. <laughs> group එකේ. මගේ ළමයි ටික. ඒ <laughs> ඕක තමයි தත්ත්වය. ඉතින් ඒකෙන් තීරණය කර දෙයක් අපි ආ නිවනට හැරෙනවද නැත්නම් සංසාරයට අපේ වක්‍රයේ තියෙන කොයි දිශාවටද? කර්ම වක්‍රය නතර කරනවද නැත්නම් තව කර්ම වක්‍රය දික් කරගෙන යනවද? එහෙම තමයි කියන්න වෙන්නේ. හොඳයි අපි මේ සචිනි ප්‍රේමදේල උපාසිකාවට තව කියන්න තියෙනව නේද? ස්වාමීන් වහන්සේ අද සාකච්ඡා කරන්න කියලා අපි හිතපු හැමදේම වගේ සාකච්ඡා කරලා ඉවරයි. වෙලාව තියෙනවා නම් විතරක් ස්වාමීන් වහන්සේ එක කාරණාවක් මට දැනගන්න ඕන අර දෛනික සති පැවැත්වීම අර මේ රැකියා කටයුතු වලට රැකියා කටවල කටයුතු වල තියෙන ඇකියුරන්සි එක කියන්නේ නිවැරදිතාවය. ඒ කියන්නේ අර මහන්සියකින් තොරව ජොබ් එක ඔහි කරගෙන යෑමේ තියෙන හැකියාව අන්නේ පිළිබඳ පොඩ්ඩක් අපිට පැහැදිලි කරොත් හොඳයි. දෛනික සති පැවැත්වීම නිසා يعني වෙනදා සාමාන්‍යයෙන් අපි අමාරුවෙන් මහන්සියෙන් මේ වැඩ ටික අද ඉවර කරගන්න කොහොමද? එහෙම අමාරුවෙන් කරන්නේ. පස්සේ තර දෛනික සතිය පවත්වනකොට ඒක කොහොමද වෙනස් වෙන්නේ? දැන් ස්වාමීන් වහන්සේ මම ගොඩක් වෙලාවට උදේ 7:00ට විතර පටන් ගත්තාම සමහරක් වෙලාවට රෑ 10 11 විතර වෙනකම් වැඩ කරන වෙලාවලුත් තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ පස්සේ මට දැනෙන දෙයක් තමයි දෛනික සතිය හොඳට පවත්වපු දවස්වල මට මගේ අරන් දවස් තියෙනවා දෛනික සතිය අඩුවෙන් පවත්වන දවසුත් තියෙනවා. හොඳට පවත්වපු දවස්වල මට කායික වෙහෙස කියන එක තියෙනවා හාමුදුරනේ. මොකද මම ලැප්ටොප් එකේ ස්ක්‍රීන් එක දිහා බලාගෙන හිටපු වෙහෙස මට තියෙනවා. ඒ වෙහෙස තියෙනවා නමුත් මානසිකව දැනෙන වෙහෙස නැහැ. ඒ කියන්නේ මම 10 වෙනකන් වෙලාවකට භාවනා මේ වැඩ කරලා ඉවර වෙලා මම පැය භාගයක් විතර භාවනා කරන වෙලාවල් තියෙනවා. එහෙම පුටුවේ ඉඳගෙන එහෙම දවස් තිබිලා තියෙනවා. එතකොට ඒත් හිත එකඟ වෙනවා ස්වාමීන් වහන්ස මේ එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි කායික වෙහෙස කියන එක තියෙනවා. මම කොහොමත් පරිගණකයක් ඉස්සරහා ඉඳගෙන ඉන්න අකමැති කෙනෙක් එකක්. ඒ ඒ මොකද ඇස්වලට දැනෙන වෙහෙස තියෙනවා. නමුත් මනසට දැනෙන වෙහෙස ගොඩක් අඩුයි. ඒක තමයි ගොඩක් වෙලාවට දෛනික සතියෙන් තියෙන වාසියක් විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ දෛනික සතිය හොඳට පවත්වපු දවස්වල මට ඒක පැහැදිලිව දැනෙලා තියෙනවා. දැන් කම්පියුටර් එකේ වැඩ කරනකොට 100 පවත්වනවනේ. ගොඩක් වෙලාවට ස්වාමීන් වහන්සේ කම්පියුටර් එකේ වැඩ වැඩ කරද්දී සිහිය පවත්වන්නේ දැන් මීටින් වල දැන් මට ගොඩක් මීටින් වල කතා කරන්න වෙනවා ප්‍රසන්ට් කරන්න වෙනවා ඒ වගේ වෙලාවල සිහිය පවත්වන එක මට මග ඇරෙනවා ඒ අර අනිත් වෙලාවට ස්වාමීන් වහන්සේ ගොඩක් වෙලාවට සිහිය පවත්වන්නේ කීබෝඩ් එකේ ටයිප් කරන වෙලාවල් වල ලියන වෙලාවල් වල පෑන අල්ලන වෙලා පෑන අල්ලන තැන තමයි සිහිය තියාගෙන ඉන්නේ. අනිත් වෙලාවට කීබෝඩ් එකේ ටයිප් කරද්දී සිහිය තියාගෙන සිහිය පවත්වාගෙන කීබෝඩ් එකේ ටයිප් කරනවා සිතුවිලි පහල කරන එක අඩු කරගන්න ගොඩක් උත්සාහ දරනවා රැකියාව තුළ. එතකොට මේ සිතුවිලි හින්දා ඇතිවන වෙහෙස ස්වාමීන් වහන්සේ ප්‍රසන්ටේෂන් එක පවත්වනකොට ඒ කියන්නේ කම්පියුටරෙන්ද ඔන්ලයින්ද ප්‍රසන්ට් කරන්නේ නැත්නම් ගිහිලාද? ගිහිල්ලා ප්‍රසන්ට් කරන වෙලාවලුත් තියෙනවා ඔන්ලයින් ප්‍රසන්ට් කරන වෙලාවලුත් තියෙනවා ඒ ගොඩක් වෙලාවට ස්වාමීන් වහන්සේ මට තේරිලා තියෙනවා මේ හිත මේ නාසය අග පිහිටවන වෙලාවල් තියෙනවා මේ ප්‍රසන්ට් කරද්දී උනත් එහෙම වෙන වෙලාවල් තියෙනවා එහෙම ඒක තමයි දැන් මේ කියලා දෙන්නේ එහෙම ප්‍රසන්ට් කරන්න යන්න එපා ඒක වැරදි ඒක මට දැනගන්න ඕන නහම් ප්‍රසන්ටේෂන් එකක් කරනකොට අපි කවදාවත් මේ මේ නාසිකාග්‍රේට ස්පර්ශයට සිහි පවත්වන්න යන්න එපා ඒක වැරදිද? <laughs> හරි ඒ වැරද්ද වෙනවා තව මට දැනගන්න ඕන හාමුදුරනේ දැන් මේ දවස්වල මට වීඩියෝස් ගොඩක් දෙනවා ට්‍රේනින් මැටීරියල්ස් ගොඩක් එවනවා ඉගෙන ගන්න කියලා. දැන් ඒ වගේ වෙලාවල් වල ඒ ට්‍රේනින් මැටීරියල්ස් පරිශීලනය කරද්දී හරි වීඩියෝ කරද්දී හරි ඒක භාවනාවට බාධාවක් නොවන විදිහට කොහොමද කරන්නේ හාමුදුරනේ? දැන් අපි අලුතෙන් දෙයක් අධ්‍යයනය කරද්දී ඒක දැන් අලුත් විෂයක් අධ්‍යයනය කරද්දී ඒක මමත් ගොඩක් කරාට YouTube වලින් ඔය මේ මට දැනගන්න ඕන දේවල් අර දැන් මේ අදත් මට එකක් ඕන වුණාද මේ ධර්මදේශනා රෙකෝඩ් කරනවා මම රෙකෝඩ් කරනකොට මට ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බා මේ මේ දැන් මම මේ කතා කරන එක මට ඇහෙනවා මේ නැවත ඒක නතර කරගන්න ඕන වෙලා තිබ්බා මට දැන් ඒක උදේ මම මේක තනියෙන් මේක හොයාගත්තා දැන් මම ඒක YouTube මට ඒක හොයාගන්න බැරුණා කවුරුත් ඒක දාලා තුන්නේ නැහැ මම ඊට පස්සේ ඒක හොයාගත්තා නැත්තම් දැන් මම මේ කන් දෙකේ ගහලා දෙන මේ ඊයබඩ් වලින් මට ඇහෙනවා මම කතා කරනවා. දැන් ඒක නතර කරලා තියෙන්නේ. ඒක රෙකෝඩින් වලට යනවා ඉතරයි. ඉතින් මේ ඒ වගේ এডুকেෂන් වැඩ ඊට කලින් මම කියන්නම් අර මේ ප්‍රසන්ටේෂන් එකක් කරනවා. එහෙමයි සර්. ප්‍රසන්ටේෂන් එකක් කරනකොට මොකක් හරි එක්ක දැන් කෙනෙකුට එක්ස්ප්ලেইন කරන එක නේද ඔය කියන්නේ මොකක් හරි. එහෙමයි. ඔව්. අන්න ඒ දැන් අර තමන් අර දැන් අර භාවනා කරන්න පටන් ගන්නකොට අර ස්පර්ශය කෙරෙහි සිය පවත්වනවා කියලා ඒ තියරිය නේ මුලින් හොයාගත්තේ. එහෙමයි. අන්න ඒ වගේ ප්‍රසන්ටේෂන් එක. තුලට අපි කිඳා බහැලා මම මොකක්ද අද ප්‍රසන්ට් කරන්නේ? තේරුණාද? එහෙමයි සම්මහස්. මම අද මොකද ප්‍රසන්ට් කරන්න කියන එකට තමයි සිය පවත්තන්නේ. නෑ මාත් ප්‍රීතිය පවත්ව වැරදි. ඒක ඒක කරන්න ඒක කරන්න අමාරුයි ස්වාමීන් වහන්සේ මට තේරෙනවා ඒක කරන්න බෑ කියලා <laughs> ඒකයි මම අද ප්‍රසන්ට් කරන්නේ මෙන්න මේ දේ ඒ මම ලස්සනට මට කරපලා උපරිමේ මම ඉගෙන ඒ ස්ලයිඩ් හදලා එහෙම නේද කරන්නේ ස්ලයිඩ් එකක් මොකද දානව නේද එහෙමයි ස්වාමීන් වහන්සේ ස්ලයිඩ් හදලා ඔව් ඔව් ඒ ටික ගන්න පෙළ ගස්සලා ඒ ටික හරියද අන්න ඒක ගැන තමයි අපි සිය පවත්තන්නේ ඒ ගැන සිය පවත්වනකොට අපේ එදිනෙදා සිතිවිලි නතර වෙලානේ තියෙන්නේ දැන්. ඔව්. එහෙම. ඒ කියන්නේ මතක තියාගන්න රැකියාවේ කටයුත්තක් අපේ යෙදෙනකොට ඒ ගැන හිතනකොට ඒකෙන් අකුසලයක් වෙන්නේ නැහැ එතන. මොකද අපි වර්තමාන මොහොතේනේ කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ වෙලාවේ මට තේරෙනවා මගේ දැන් මම කතා කරන වෙලාවෙත් මගේ හිත දුවන්නේ වර්තමාන මොහොතේ තියන්නේ කියලා තේරෙනවනේ ස්වාමීන් වහන්සේ. එතකොට ප්‍රසන්ට් කරද්දී වුණත් මම මොකද්ද ප්‍රසන්ට් කරන්නේ මම මොකද්ද කතා කරන්නේ කියන එක ගැන තමයි සිහිය තියාගන්නේ. ඒක ඒකට ඒක මනෝ ස්පර්ශය. ආ හරි ස්වාමීන් වහන්සේ. හරි. කල ස්පර්ශයක් හොයන්න යන්න ඕනේ නැතර මනෝ ස්පර්ශයක්. හැබැයි යතන ප්‍රසන්ටේෂන් එකේ අකුසලයක් වෙනවා මෙහෙම වුණොත්. මම තමයි අනිත්‍යව අභිභව. තේරුණාද? Taman ලොක්ක වෙන්න හදනවනේ. අනිත් අයට බැන බැන. අනිත් අය මේ වැඩේ කරලා නැහැ. මම තමයි මම නැත්තම් කිසිම දෙයක් කරන්න බෑ මෙතන. මම තමයි මේක මුලින්ම හොයාගත්තේ. අන්න එහෙම කියන්න ගත්තොත් එතන කාමච්ඡන්දේ එනවා. ව්‍යාපාදේ එනවා. පැහැදිලිද? උද්දච්ච <laughs> ඒක නම් වෙන්නේ නැති වෙයි. එහෙම නම් ඉතින් කොහෙද අනේ පිඬු සිත් තමයි ඉතින් අර ඔක්කොම ජාත්‍යන්තරෙත් එක්ක ඔක්කොම ව්‍යාපාරක. ගල් 500 ඉන්දියාවයි අර පාකිස්තානය අතර තියෙනවා ඒ අදටත් ඒ ගියේ ගල් පාරවල් තියෙනවා. සැටලයිට් වලින් ගන්න පුළුවන් අදෝරක්ත ආ තමන්ගේ සබ්ජෙක්ට් එක නේද අදෝරක්ත කියන. <laughs> PhD <laughs> මගේ සබ්ජෙක්ට් එක ඔව් PhD එක කරේ ඒක තමයි අදෝරක්ත කිරණ වල නැනෝ නැනෝ පාටිකල් වල අදෝරක්ත කිරණත් එක හැසිරීම කොහොමද? අදෝරක්ත වලින් ඒ මේ ඒ කියන්නේ දැන් නිකන් ගියාට අපිට ඒ පාරවල් පේන්නේ නැහැ කාන්තාරේ. නමුත් ඒ ඒකෙන් ගත් ෆොටෝ එකක් ගත්තාම පේන්නේ. අර මේ කරත්ත රෝද දෙක ගිය පාරවල් පේන්නේ. අදට. ඉතින් ඒවා කොච්චර රික්ස් එකක් අරගෙන දැන් ගියා ආවා එයිද කියලා ෂුවර් නැහැ. මගදී. මං කොල්ල කනවා. ඉතින් සෑහෙන ස්ට්‍රෙස් තමයි ඒ දවස්වල අනේ පිරිසිතුමා රැකියා කරලා දෙන්නේ. නමුත් එහෙම කිසිම අකුසලයක් වෙන්නේ නැහැ ඒක පැහැදිලි නිසා. ප්‍රසන්ට් කරනකොට ඒ ප්‍රසන්ට් එකට අදාළ තියරිය මම අද මේ තියරිය මේ තියරියට අනුව මෙන්න මේ පැහැදිලි කිරීම කරලා මේක මම අද ඉවර කරනවා. ඒක ඉවර කරාට පස්සේ අනේ දෛනික සතිය දැන් normal back to normal වෙනවනේ. එතකොට අපි අර කරපින් ගැන ඉතින් හිතන එක නතර කරලා දාන්න. නතර කරන්න. එහෙමයි. අර කරාට පස්සේ කරාට පස්සේ ඒක ගැන හිතන්නේ. හිතන එක නතර කරන්න. එතන නැවත හිතුවත් තමයි ඒක ෆොටෝකෝපි එකක් වදින්නේ. වදින්නේ. හැමතිස්සෙම රැකියා කටයුතු කරනකොට අර වටිනාකම් කතාවක් ආවනේ. වටිනාකම් දෙන එක. එහෙමයි ස්වාමීන් වහන්සේ. අන්න ඒක වටිනාකම දෙන්නේ. වටිනාකම තුල තමයි උපාදානෙ වෙන්නේ. ඒ කියන්නේ නින්දට ගියත් අ ප්‍රසන්ටේෂන් එක ගැන තමයි හිතන්නේ. කන්න ගියත් ප්‍රසන්ටේෂන්. අර මම අර මම කලින් කිව්වා අර අර මේ හසින්ත මහත්තයා මතකද? අපිට පොත් බෙද. එහෙමයි සර්. එයාගේ වෙඩින් එක. කාන්තාගේ වෙඩින් එකේ දැන් ඒ දවස්වල භාවනා කරගන්න බෑ වෙඩින් එක ගැනමලු මතක්. බංකෝ හිටපන්කෝ ඉතින් කියලා හද්ද නැත මමත් හිටින්නේ. වෙඩින් එක ඉවරනාට පස්සේ මම ඇහුවා. වෙඩින් එක ගැන මොන හිතවිල්ලක්වත් එන්නේ නැහැ. මම වෙඩින් එක ඉවරයි. <laughs> දැන් වෙඩින් එකට ලං වෙලා භාවනාවට වාඩි වෙනකොටම අර වෙඩින් ප්ලෑන් කරන ඒවා, කාර් හොයන ඒවා, ඩෙකරේෂන් ඇඳුම් ඕවා තමයි මතක් වෙන්නේ. වැඩේ කරගන්න පුළුවන් වෙයිද ඔක්කොම ටික. එදාට වහීද නෑද වෙයිද? ඒව තමයි. හැබැයි වෙඩින්න කිවුරුනාට පස්සේ අර සිටිවිලි දහස් ගාණක් ලක්ෂ ගාණක් ඉවර වෙනවා එදාට. වෙඩින්න කිවර වුණ දවස්. දවසෙන් පස්සට අර මොනම හිතිල්ලක් අන්නේ. ඒක නිසා මතක තියාගන්න හිතවිලි එන්නේ අපි ඒ වර්තමාන ලෝකයේ තුල. අපි උපාදාන වලට අනුව තමයි අපි ළමයි උපාදාන කරගත්තොත් තමයි අපිට ළමයි ගැන හිතවිලි පහළ වෙන්නේ. ඒක නිසා වැඩ කරනවා රැකියාව වුණත් වැඩ කරනවා වැඩේට හිත යොදවලා වැඩ කරනවා මිසක් උපාදානය කරන්න යන්න. මේකට වටිනාකම උපාදානය කියන වටිනාකමක් දෙන්න. දැඩිව ග්‍රහණය කරනවා. තේරණේද? පැහැදිලි ස්වාමීන් වහන්සේ. පැහැදිලි. අද තමයි හොඳටම කියන්නේ. <laughs> එහෙමයි. දැන් ස්වාමීන් වහන්සේ දැන් අපේ තව පොඩ්ඩක් වෙලාව තියෙනවා නම් විතර ස්වාමීන් වහන්සේ දැන් এඩියුකේෂන් මැටීරියල් එකක් බලද්දී අපි මොකද්ද ඉගෙන ගන්න මේකෙන් කියන එක අරගෙන ඊට පස්සේ ඒ වගේ එකක් දෛනික සතිය දැන් ඒ භාවනාවට බාධාවක් නොවන විදිහට ඒ වගේ මැටීරියල් එකක් ස්ටඩි කරන්නේ කොහොමද වීඩියෝ එකක් බලන්නේ උදාහරණයක් ගත්තොත් මොනවද ඉගෙන ගන්න සොෆ්ට්වෙයාර් ගැනද මැටීරියල් සොෆ්ට්වෙයාර් ගැන නම් නෙවෙයි ස්වාමීන් වහන්සේ මේ කෙමිස් මේ ආවර්ත වගේ තියෙන මූල ද්‍රව්‍ය ගැන <laughs> එහෙමයි මූල ද්‍රව්‍ය එතකොට අපි නෝට් එකක් දාගන්න ඕන අපි ඉගෙන ගන්න මූලද්‍රව්‍ය මොකක්ද? එතන මූලද්‍රව්‍ය මොකක්ද අපිට දැනගන්න තියෙන්නේ. එහෙම මේ කොටස් වල කැඩුවා නම් හරි ඕක. ආ හරි ස්වාමී. ඒක අන්තිමට එන මැටීරියල් එක හැසිරෙන විදිහන නේද? ඔව් මැටීරියල් එක හැසිරෙන විදිහ තමයි ඔව් බලන්න. ඒකේ හැමතිස්සෙම තමයි දැන් හැමතිස්සෙම තමන්ට මැටීරියල් ගැනම හිතන්නේ නම් තමන් ෆෝමැට් එකක් හදාගන්න ෆිල් කරගන්න. ඔව්. මැටීරියල් එක මොකද්ද? ඒ මැටීරියල් එක රෙසිස්ටන් එක කොච්චරද? ඒකේ thickness එක කොච්චරක්ද කියලා තමන් format එකක් හදාගත්තා න Excel sheet එකේ material ටික එක පැත්තකට දැම්මා නම් ටික අර පැත්තේ අර හිස්තැන් ටික පුරවන්න නේද? එහෙමයි සර්. අන්තිමේ දැන් කොයි material එක උනද ඉගෙන ගන්න දෙන්නේ අන්තිම එකම දෙන්නේ. material නේද? ඔව්. කැටගරයිස් කරනවා. කැටගරයිස් කරනවා. ඉස්සරහින් Excel අර මේ එකක් හදාගන්න table එකක්. දැන් සිලිකන් නම් සිලිකන් ගාවට ජර්මනියෙන්ද? දැන් එහෙම <laughs> මේකට දාන කිමිකල් එක නේද ඔය තියෙන්නේ දාන එක අනේ කම්පෙෂන් එක ඒක හොඳට ගැඹුරින් ඉගෙනගෙන අර තමන්ට අමතක වෙන ටික ඉගෙන ගන්න ඕන ටික ෆීල් කරගන්න හැමදාම. ඒවන අර ලොකු නෝට් එකක් බලන්න ඕනේ නැහැ හැමදෙස්සෙම. දැන් දැන් උදාහරණයක් අත දැම්මේ දැන් සිලිකන් ගැන අපි කැම්පස් එකේ උගන්වනකොට දැන් අපිට පුළුවන් දැන් තමන්ගේ දැන් දැන් කවුරු හරි ඉන්නවනේ මෙතන උසස් පෙළ. දැන් කවදා හරි දැන් තමන්ගේ ළමයි උසස් පෙළ කරනවනේ. තමන්ට පුළුවන් දෙමව්පිය වශයෙන්. දැන් ළමයා උසස් පෙළ කරන්නේ විද්‍යාවද ආර්ට්ද කියලා. දැම්ම තීරණය කළා තිනවනම් දෙමව්පියන්ට පුළුවන් දෙමව්පියන්ට ඒ සම්බන්ධව සබ්ජෙක්ට් එක පිළිබඳ යම් කිසි දැනුමක් තියෙනවා අර පාස් පේපර් ටික අරගෙන කැටගරයිස් කරගන්න. මෙන්න මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ පාඩමේ. මේ ප්‍රශ්න මේ කෙටි ප්‍රශ්නපත් ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ පාඩමෙන් කියලා අපිට ඒක ළමයා ඒ ලෙවල් කරන කාලේ වෙනකොට අපිට එහෙම වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් නම් අපි උදාහරණයක් ගත්තොත් කියාකාරී සත්වයා කියලා එහෙම නැත්නම් අර මුලින්ම තියෙන ශෛලය ගැනනේ කෝබයොලොජිනේ අර ජීව විද්‍යාවනේ දැන් නම් කොහොමද දන්නේ තියෙන්නේ එතකොට මේ සබ්ජෙක්ට් වල තියෙන අහන ප්‍රශ්න ටික අපිට කැටගරයිස් කරලා තිබ්බනම් ළමයා ලොකු වෙනකොට උසස් පෙළ කරනකොට එයාට හරි ලේසියි. එතකොට එයා දන්නවා එක පාඩමක් ඉගෙන ගත්තට පස්සේ ඒ පාඩමෙන් ඇවිල්ලා තියෙන ප්‍රශ්න අවුරුදු 10ක් තිස්සේ ඇවිල්ලා තියෙන ප්‍රශ්න ටික ටක් ගාලා අල්ලගන්න පුළුවන්. එතකොට එයා දන්නවා මේ පාඩමට අදාළව මෙන්න මේ ව්‍යුහගත ප්‍රශ්නයක් කියලා දෙනවා. ඊළඟට කෙටි ප්‍රශ්නයක් කියලා දෙනවා, රචනා ප්‍රශ්නයක් කියලා දෙනවා මෙන්න මෙතන. ශෛලයේ ව්‍යුහය. ශෛලයේ කෘත්‍ය. අදාළ විස්තර කරන්න කියන ශාක ශෛලයේ ව්‍යුහය විස්තර කරනවා. එතකොට අපි ඒක කැටගරයිස් කරලා වේලාසනෙම තිබ්බොත් වෙන 1989 1990 1995 2000 දී මේ ප්‍රශ්නේ අහලා තියෙනවා. උසස් පෙළ ප්‍රශ්න පත්‍රයට ඇවිල්ලා තියෙනවා. දෙමව්පියන්ට යම්කිසි තියෙනවා නම් පොඩි දැනුමක් ඒ විදිහට ප්‍රශ්න පත්‍ර ටික කැටගරයිස් කරාට පස්සේ ඒ ළමයා දන්නවා ඒ ඒ පාඩම ඉවර වුණාට පස්සේ මෙන්න මේ අවුරුදු වල ඒ පාඩමේ ප්‍රශ්න අහලා තියෙනවා. කවුරුවත් ඒ ඇනලයිස් එක කරන්නේ දැන් ප්‍රශ්න පත්තර තියෙනවා කඩේ ගන්න. මේ print out දාපුවා පොත් විදියට හදලා. නමුත් තියෙන්නේ නිකන් අර ප්‍රශ්න පත්‍රයද කවුරුත් ඒ කැටගරයිස් කරලා වෙන් කරලා නැහැ. ටියුෂන් ගුරුවරු ඕක කරනවා. ඒක දෙන්නේ නැහැ ඒගොල්ලෝ කාටවත්. ඒක ඒගොල්ලෝ තියාගෙන ඉන්නේ. එතකොට අර හිටපු ගාන අර පාඩම කරලා ඉවරන ප්‍රශ්නයක් දෙන්නේ ඒකයි. ඒ අවුරුදු වල ඒගොල්ලෝ දන්නවා ආපු ප්‍රශ්න ටික මොනවද ඉතින් ඊළඟට එන්න ඕන ප්‍රශ්නේ මොකද්ද කියලා ප්‍රෙඩික් කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට අපිට ඉගෙන ගන්නකොට යමක් අර අපි අර අර එන්ටැන්ගල් මෙමරි ගැන මම කිව්වද? කිව්වේ නෑනේ. කියලා දුන්නද ඒක? සචිනීට කියලා දුන්නද? එහෙමයි සම්මස්. කියලා දුන්නා. මහලු අරගෙන උදව්වකට අරගෙන ඉදිකට්ට කතුරු. ඉදිකට්ටයි කතුරයි නූල් බෝලි. <laughs> ඒ වගේ. ලිට එක අපිට එන්ටැන්ගල් කරලා මතක තියාගන්නත් පුළුවන්. එහෙම නැතුව මතක තියාගන්නත් පුළුවන්. ඉන්දි කට්ට තියෙනවා හාල් මල්ල ගාව නූල් බෝලේ තියෙනවා. තුන පහ ළඟ. එහෙම තිබ්බොත් කතුර තියෙනවා වෙන දැන පොල්ගෝණී ගාව. එහෙම තිබ්බොත් අපිට කටපාඩම් කරන්න වෙනවා. ඉන්දි කට්ට තියෙන මෙතන නූල් බෝලේ තිබ්බ මෙතන කතුර තියෙන මෙතන. ওই තුනම එක එකම තැනක තිබ්බනම් අපි ඉන්දි කට්ට ගන්න යනකොට අපිට මතක් වෙනවා නූල් බෝලෙත් තියෙන්නේ මෙතන. නූල් බෝලේ ගන්න යනකොට අපිට මතක් වෙනවා ඉදි කට්ට තියෙන්නේ මෙන්න මෙතන. අන්න ඒකට තමයි එන්ටැන්ගල් මෙම. මතකේ නිදහස් වෙනවා. අදාළ දැන අදාළ දේ තියෙනවා. අපිට පාඩම් කරනකොටත් අපිට අන්නේ විදිහට අපිට කරන්න පුළුවන්. පාඩම් කරන අමුතුවෙන් වෙහසක් ගන්න ඕනේ නැහැ. ඒ කියන්නේ පිළිවෙලට අපි හැමදේම මතක තියාගන්න ඕනේ. දැන් මම හැමදේම එහෙම තමයි මතක තියාගෙන තියෙන්නේ. ඒ හැමදේම එක හිස්ටෝරි එකක් තියෙනවා. කතන්දරයක් තියෙනවා. අර මේ අය කිය අර අපේ අන්තිමට දාපු ධර්මදේශ වීඩියෝ එක ඇහුවා නේද? ධර්ම සාකච්ඡා බුද්ධිස් සයන්ස් එකේ. සාචනේ ඇහුවද? මම මම ඇහුවේ නෑ ස්වාමීන් වහන්සේ. හස්බන්ඩ් ඇහුවා කියන්නේ. ඔව් නේද? ආය ආය නිකන් බලාගෙන ඉන්නවා. ඒකේ ලොකෝ අපේ දැන් අන්තිමට ඔහම ගිහිල්ලා ගිහිල්ලා අන්තර විදර්ශනා මාර්ගේ පොතර තමයි එන්නේ. තව කාලයක් යනවා ඉතින්. එන්න. ඒ ඉක්මනට එන්න බලාපොරොත්තු වෙනවා. තාම සත්‍යයේ ආරම්භයේදී ඕම වෙලා ඊට පස්සේ ලෝකෙට ආගම් දර්ශන ආපු විදිය ඊළඟට ඒ බුදුදහම දක්වා විකාශනය වුණු විදිය ඊළඟට අපි බුදුදහමේදී මොනවද කිව්වේ ඒන ප්‍රායෝගිකව ඊළඟට බුදුහාමතර බුදු වෙන්න කලින් ඒක වරද්දාගත්ත විදිය ආගම් ලෝකේ ආගම් වර්ග දෙකක් තියෙනවා. ඒවා අපි ඉස්සරහට උගන්වනවා. ඒව නිර්මාණය වුණේදී මුලින්ම කවුද ආගමක් නිර්මාණය කරේ? කොහොමද ආගමක් ගොඩ නැගුණේ? නැවත ඉපදෙනවා කියන එක ඒ සංකල්පේ ලෝකෙට ආවේ කොහොමද? මුලින්ම ඒක මානවයා අඳුරගත්තේ කොහොමද? දැනගත්තේ කොහොමද? ඒ හැමදේම අපි කියලා දෙන නිසා. විද්‍යාත්මකව කියලා දෙන්නේ නිකන් නෙමෙයි. <laughs> විද්‍යාත්මක. ඊළඟට දැන් අපි පොසිලා ගැන මේ වීඩියෝ එකේ තියෙන පොසිලා ගැන දැන් කලින් බුද්ධ ශාසනවල ඇයි පොසිල හමු වෙන්නේ නැත්තේ? දැන් කකුසඳ කොණාගම කාශ්‍යප බුදුවරුන්ගේ දැන් අපි පොළව හැරුවාට අපිට එහෙම ලේයර් එකක් එහෙම ස්තරයක් හමු වෙන්නේ නැහැ. ඉතින් ඒවා හැමදේම අපි කියලා දෙනවා මේ ඉස්සරහට තව. ඔකේ තව වැඩසටහන් දෙකක් තියෙනවා කරන්න. මානවය සම්බන්ධව ඒතර ඒ ටික ඉවර වෙනවා. පිළිවෙලකට යන්න. මුළු බුදුදහමම අපි ඔය කුඩි සයන්ස් ප්‍රෝග්‍රෑම් එකෙන් කියලා දෙනවා. ඒතර ස්ටඩි කරන එක සම්බන්ධ මොනවද දැනගන්න තියෙන හරිද? පැහැදිලි ස්වාමීනි. <laughs> ටික මට ඕන ටික මම දැනගත්තා. ස්වාමීන් වහන්සේ මට මතක් කරන්න කියලා කිව්වා වැඩසටහන අවසන් කරන්න කලින් දෙයක් ගැන මම දන්නේ නැහැ වෙලාව කොහොමද කියලා. දැන් භාවනා කරගෙන යද්දී භාවනාවේ යෝගාවචරයේ එක තැනකට ආවහම එක ටර්නින් පොයින්ට් එකකට ආවහම එයා භාවනාව නවත්තන්න නැතුව දිගටම කරගෙන යනවා කියලා. <laughs> ස්වාමිනාන්සේ පැහැදිලි කරනවාද ඒක ගැන? උගාචරය ගේම් ගේම් චේන්ජ් එක නේද? එහෙමයි ස්වාමිනාස. ආව එක කියලා දෙන්න ඕනේ නේද? හරි. අපි දැන් වීඩියෝ ඔඩියෝ ෆයිල් දෙකක් දැනට පැය දෙකක් ඉවර කරලා දෙන්න පොඩ්ඩක් මම තා. ඒක ඉවර කරලා මේක මං හිතන්නේ මේ මේ දාන්න බැරි වෙයි මේ කොටස් තුනකට විතර දාන්න මේ මේ වීඩියෝ. අර මේ මොකද්ද මේ යෝගාවචරයා මේ මොකද්ද කිව්වේ? භාවනා කරනවද නැද්ද කියලා. දෙකෙන් එකක් තෝරලා තෝරලා. දිගටම භාවනා කරනවද නැද්ද කියලා යෝගාවචරයාම තීරණය කරන එක අවස්ථාවක් එනවා කියලා කසන. එන්න ඒ ඒ ටර්නින් පොයින්ට් එක තමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා කියලා. ඒක මට ලෝ ලෝබයි කියන්නේ මොකද ඒක ඇත්තට වටිනවා. මම කියන්නේ නැතුව <laughs> ඒක මම මම විතරක් දන්න එකක් ඒක. කවුරුත් දන්නේ නැති කරන. කියන්නේ යෝගාවචරයා භාවනා කරගෙන කරගෙන යනවනේ. ඒ කියන්නේ අපි පොඩි විවේකයක් අරන් කරමනේ. සුට්ටම්ම විනාඩි දෙකක් තුනක් මට දෙන්න පොඩ්ඩක්. එහෙමයි සර්. අපි විවේක. හරි. සමිනාස්. හරි හොඳයි. සියලු දෙනාට තෙරුවන් සරණයි අපි. නැවත. තෙරුවන් සරණයි සර්. දැන් මම කලින් දෝෂාරෝපණයක් කරානේ කරන්න බැයි නම් ඒක නතර කරලා දාන්න කියලා නේද මතකනේ ඉතින් නමුත් එක්තරා අවස්ථාවකදී භාවනා යෝගාචරයට ලැබෙන මෙන්න මෙහෙම අත්දැකීමක් භාවනාවේ. අති පුදුම සහගත අත්දැකීමක් ලැබෙනවා. ඒක තමයි අපි නිකන් ওই උඩින් පල්ලෙන් يعني උඩින් පල්ලෙන් එක එහෙම මෙහෙන් භාවනා කරගෙන කරගෙන ටික කාලයක් යනකොට එක්තරා අත්දැකීමක් ලැබෙනවා ඒක තමයි මේ අපි ගත්තොත් ආනාපාන සති භාවනාව කියලා ගත්තොත් මේ හුස්ම රැල්ලට සිහිය පවත්තන්න පවත්තන්න භාවනා යෝගාචරයට එක්තරා අත්දැකීමක් ලැබෙනවා සුවිශේෂී අත්දැකීමක් ලැබෙනවා අර එන්න සිටිවිලි මෙච්චර කල් අර රසවින්ද සැපවින් බලාපොරොත්තු වුණු සිටිවිලි අර නිකන් අපි අර ඉදලකින් අතු ගාලා දාන්නේ. අර අර බ්ලෝවර් එකකින් අල්ලුවාම අර කුණු ටික යනවා දැකලා තියෙනව නේද? ශාසිනේ නෝන දැකලා තියෙනවද? අපි දැන් ඔය මේ දූවිල්ල තියෙන තැනකට වැකියුම් ක්ලීනර්. ඕ අන්නහරි. <laughs> ඒ කියන්නේ අර මේ මුහුදු රලක් ඇවිල්ලා ගහගෙන යනවා වගේ බාහනක් දෙකීමක් ලැබෙනවා යෝගාවචරයට. එක්තරා අවස්ථාවකදී තමයි ඒක ලැබෙන්නේ. අන්න එතෙන්දී ඒ හරියට ඒ වෙලාවේ සිහිය පිහිට පිහිටවුවොත් කියන්නේ ඔය අත්දැකීම ඕනම යෝගාවචරයට අත්දකින්න ගන්න පුළුවන් අත්දැකීම. නමුත් හරියට ඒක සිහිය පිහිටවන්නේ නැහැ ඒකට. ඉතින් ප්‍රඥාව යොදවන්නේ නැහැ. අන්න එතෙන්දී භාවනා යෝගාචරය තීරණය කරනවා මම මේ එදිනෙදා ජීවිතයේ තියෙන මේ ලෞකික ජීවිතේ එන මේ සිතිවිලි ඔස්සේ රස විඳ විඳ යන එක නතර කරනවා. නතර කරලා මේක කරනවා කොහොම හරි කියන තැනට යෝගාවචරය ඒ දෙකෙන් එකක් තීරණය කරනවා. කදේ අත්දැකීම එන්නේ හුස්මට හිත යොදන්න යොදන්න අරව නිකන් පරණල් වෙලා නිකන් ඇම්බරිලා විසික් වෙලා යන. අපි නිකන් අර හුලඟට ගහගෙන යන්නේ. අර මෙච්චරකල් පීඩාවින්ද එහෙම නැත්නම් රසවින්ද සැපවින්ද දුක්වින්ද සිතවිලි ටික නිකන් අර තමන් ඇස්පනා පිටම ගහගෙන යන තර අවස්ථාවේ. බ්ලෝවර් එකකින් බ්ලෝවර් එකකින් අර එන හුලම් පාරට කොම් ගහගෙන යනවා. ඒ කියන්නේ මේ සිතවිලි තියෙන බලය, ඒ කියන්නේ විඥානයේ තියෙන මායාව සම්පූර්ණයෙන්ම මේක මගේ කන්ට්‍රෝල් එකට ගන්න පුළුවන්. කියන්නේ මට මේක කරන්න පුළුවන්. තවත් මම මේ සිත එහෙම නැත්නම් මේ විඥානය එහෙම නැත්නම් මේ මනස කියන දේ මම තවදුරටත් කරන්නේ කියන්නේ දැඩි තීරණයට එනවා. දැන් සිදුවත් බෝසතානෝ දැන් ගීගේ හැර ගියාද නේද? අසල ඔය එතවට දැන් අපේ පොහේ වැදගත්කම කියන්නේ නැතුව තමයි වැඩ තරමට. එතකොට දැන් මහල්ලෙක් දකිනකොට ලෙඩෙක් දකිනකොට මලකඳක් දකිනකොට ඔන්න ඔය ගේම් චේන්ජ් එක තමයි එදා උනේ එතන. භාවනා යෝගාචරය සත සතර පෙරනිමිති දකිනවා කියලා දකින්න ඕක. නැදේ තමයි දෙකෙන් එකක් අපි ලෙඩ වෙනවනම් ලෙඩ වෙනනේ පරිණික වයසට යන එකනේ. දැන් චන්නයි මෙතියගෙන් අහනවනේ. අර කවුද අර 아무තු ඩයල් එකක් අර යන්නේ නිකන් හැරමි ටික ගහන්නේ කවුද? මම දැකලා නැහැ මිට කියලා අහනවනේ. ඔය ඔය මිනිස්සයා මේ හැටි නෙමෙයි ඔය වයසට කියලා දින්නේ. කවුද 아무තු ඩයල් එක කියලා හන්නේ. හැටි නෙමෙයි වයසට ඒ කියන්නේ. ඒ කියන්නේ ඉතින් අපිත් ඔහොම වෙනව කවදා හරි. ඊට පස්සේ විදුවත් බෝසතාණන් මේ විදුවත් බෝසතාණන් නෙවෙයි විදුවත් කුමාරයනේ. ඒතර දැන් S2 උඩ යන්නේ. ඈ බං අපි අපිත් වාතර යන. ඔව් ඕම්ම නෙමෙයි හොම්බෙන් යන්නේ නෙමෙයි. දන ගාගෙන යන්නේ නෙමෙයි. මම ලොක්කා වගේ හිටියද කුමාරයා වගේ හිටියද අප්පට සිරගින ඔන්න එතකොට තමයි ආවේ. ඒ කියන්නේ දැන් මම මෙහෙම හිටියට දැන් මටත් ඔහොම යන්න වෙනවද? ඔව් ඔව් යන්න වෙනවා. උඹට යනවද? ඔව් දෙන්නටම යන්න වෙනවා. දෙන්නම එකම වයසින්. එතකොට අපේ රජතුමාට එයාට කලින්ම හම්බෙන්න තව ටික කාලෙ. ඔබ රජ වෙච්ච ගමන් එයා ඔහම තමයි යන්න වෙන්නේ කියලා කිව්වා. එහෙමද එහෙනම් ආරෝපණ කරත්තේ කියලා කරත්තේ හැරවුවා. ඇයි ඒ කරත්තේ හැරෙන්නේ? මොකද කරත්තේ හරවන්න හේතුව? හ්ම්? දැන් ඔය ඔය කරත්තේ හරවන එක අපි කරලා නැද්ද? අපි කරලා තියෙනවානේ. දැන් දැන් අපි විභාගයේ විභාගයක් ලියනකොටනේ දෙමාපිය අපිට කියනවනේ. මොකද්ද කියන්නේ? විභාගයක් ලං වෙනකොට. ශිෂ්‍යත් විභාගේ ලං වෙනකොට මොකද කිව්වේ? ඕ ලෙවල් ලියනකොට මොකද කිව්වේ? විශේෂයෙන් පිරිමි ළමයින්ට තමයි කියන්නේ. දැන් ওই නට නටයින් එක නතර කරපන්. නැටුව ඇති. දබන සමාන විභාග. ඇයි? නැටුවත් විභාගේ පෙළ. කාලය අඩුයි. කාලේ කෙටි. කෙටි කාලයක් තියෙන. කාලය කෙටි නම් නටන්න වෙලාවක් නැත. වැඩ පටන් ගන්න. තව අවුරුදු කීපයකින් අපිත් වයසට යනවන්නම් උයන් කෙලියට කියලා පෙම් කෙලින්න වෙලාවක් නැහැ නේ. අන්තපුර ස්ත්‍රීන් එක්ක. එවට ප්‍රශ්නයක් තියෙනවා දැන්. විනෝද වෙලා සතුටු වෙන්න වෙලාවක් නැහැ. මොකද්ද ප්‍රශ්නේ දැන් වයසට යන. දැන් අපිවත් හත් දෙහිනේ අර විදියට හැරමිට්ටෙන් ගගාවම වැරහෙලි වෙලා යන්න වුණොත් එහෙම වෙනවනේ කියලා ගියා. ගියාට පස්සේ ටිකක් ඔය ගිහලා ඉතින් අමතක වෙලා පොඩ්ඩක් ඒක ඉතින් අර සෙටල් වුණාට පස්සේ ඔන්න ආයි සුමානියක් දෙයක් ගෙරස ආයි යන ඊළාන කවුද දැක්කේ ලෙඩෙක් හොඳටම ලෙඩ වෙලා දැන් චන්න මේ මොකද මේ වෙලා තියෙන්නේ ලෙඩ වෙනවා ලෙඩ වෙලා ලෙඩ වෙච්ච මිනිහ අපිට ලෙඩ වෙනවා ඔව් ඔව් ඔහොම නෙවෙයි ලෙඩ වෙන්නේ හොඳ කරන්න බෑ බැරි ලෙඩ තියෙනවා අපිවත් ඒතර මේ විදිහට අසරණ වෙනවද? ඔව්. අසරණ වෙනවා. එහෙනම් කරත්තේ හරෝපා. කරත්තේ හැරෝපා. දැන් ඊට පස්සේ මහලු වෙන එක හිත හිත ඉඳලා දැන් ඊට පස්සේ තව එකක් ආ ඔලුවට. තව මරාලයක් පාත් වෙනවා. ලෙඩක් වෙන ඔලුවේ පාන. හරි දැන් ඒක තුනා කියමු කොහරි බෙහෙත් කරගත්තා කියමු ලෙඩේට. ආය යනකොට අර මලකඳක්. ආවද බං අර උස්සන්ගෙන දර කොටයක් වගේ කියලා. ඔය මැරිලා වෙ ඉන්නේ. මලකඳක්. ඒ කිව්වේ. මලකඳක් කියන්නේ මලා තමයි. ඉතින් ආ ඉතින් පුච්චන්න තමයි වරයි යන්නේ. වෙන මොකක් කරන්නේ? කරවල දාන්නේ. ජාඩි වලට ගන්න. පුච්චන්න යන්නේ. ඒ කියන්නේ අපිවත් තෝම පුච්චනවාද? ඔව් පුච්චනවා අර ගංගාරංගගේ දාලා පා කරලා මැවනවා. කියන්නේ අලුවක් තියන්නේ. තිම්බම් මේක මාර ප්‍රශ්නයක් නේ දැන්. දැන් නට නට ඉන්න වෙලාවක් නැහැ නේ. ලොකු ප්‍රශ්නයක් තියෙනවා ජීවිතේ විසඳගන්න. හ්ම් ඊට පස්සේ ඕක ගැන හිතේ හිතේ කොච්චර හිතුවත් වැඩක් නැහැ දැන් මොකක් කරන්නේ හිතුවගේ දැන් සිද්ධාත් කුමාරයා හිතාගෙන හිටියේ රජමාලිගාවේ ජීවිතේ සහ ආ බාහිර ලෝකේ පාර යනකොට ඔය දකින ඔය ජීවිත ওই දෙක තමයි දැක්කේ ඉතින් වෙන දකින්න දෙයක් තුන්නේ ඊට පස්සේ ඔක්කොම අමතක කරලා ඔය සේරම මේකලා අපි යම්බම් පොඩ්ඩක් විනෝද වෙන්න කියලා ගියා මේක හරියන්නේ නැහැ වැඩේ දැන් කොච්චර හිතුවත් වැඩක් නැහැ නේ මොකක්ද දැන් කරන්න ඕනේ කියන එක කොල්ලුවට එන්නේ නැහැ අයිඩියා එකක් නැහැ යනකොට අර කහ සිවුරක් පොරෝගෙන අමුතුම ඩයල් එකක් යනවා දැන් පාරේ. කවුද අර ශාන්ත දාන්ත තීන්ත කුඩුව වගේ යන කෙනා කියලා. කොහොම ශාන්තව යන්නේ වාන්තව යන්නේ. ඇයි එහෙම සිදුවත් කුමාරයා? චන්නම චන්නම තියාගෙන් ඇහුවේ. ශාන්තව යන්නේ. අවුදරණික කිසිම පදිසියකුත් නැහැ. බොහොම සැහැල්ලුවෙන් යන කෙනෙක් දැක්කා. කහ පාට සිවුරක් පොරවගත්ත හිස මුඩු කරලා මහණෙක් මහාන බමුණ එක්ක දැක්කා. කවුද මං අර සාන්තව යන්නේ කියලා ඇහුවා. එතකොට ඇයි එහෙම ඇහුවේ? කාටද ඒකට උත්තර දෙන්නේ? ඇයි සාන්තව යන්නේ? මොකද හේතුව? කවුද? එහෙම අහන්න හේතුව තමයි අර පාර යන ඔක්කොම යන්නේ කලබලයි. ඒතර පාරේ ඔක්කොම කලබලෙන් යන හින්දා තමයි අපිට හිතෙන්නේ අහන්න ඇයි අරය විතර සාන්තව යන්නේ? ඇයි අනිත් අය කලබලෙන් යන්නේ? ආන්න එතකොට තමයි චන්න හැමදේම ඔය මහණෙක් මහාන බමුණෙක් ඔය. ඒ කිව්වේ. ඒ කියන්නේ ඔය මනුස්සයාට ස්ථිර ගයක් නැහැ. රකින්න දරු පවුලක් නැහැ. රස්සාවක් කරන්නේ නැහැ. තැන තැන ගිහිල්ලා හිඟා කාලා තමයි ජීවත්. අද හම්බෙච්ච තැන නතර වෙනවා. ඒතර ශාන්තව යන්නේ. ඒ ශාන්තව යන්නේ හදිස්සි යන්න හේතුවක් නැති හින්දා. දැන් අපි පොළ අපි පාරට ගියොත් අපි කොච්චර කලබලයිද නේ? ඇයි ඒ කලබල වෙන්නේ? ගෙදර ළමයි ඉන්නවා. වෙලාවට යන්න ඕන කන්න දෙන්න. එහෙම නැත්නම් ගෙට හොරු පැනලා වෙන්න පුළුවන්. රකින්න වස්තුව තියෙනවා ගෙදර. නේද? එහෙම නැත්නම් ගෙදර කවුරු හරි ඉන්නෝ. එයා බඩගින් ඉන්නේ. ගෙදර බලු පැටියා ඉන්න, පූස් පැටියා ඉන්න, බඩගින්. ඒක නිසා මට දැන් ඉන්න බෑ. මට ඉක්මනට ගෙදර යන්න ඕනේ. ගෙදර මිලි මුදල් ඔක්කොම තියෙනවා. උදේ ගිහින් අවස් වෙනකොට ගේ හොරු කඩලා ඔක්කොම අරගෙන යන්න ඕනේ. ඒ නිසා මේ ලෞකික ජීවිතේ යම්තා බැඳීම් තියනවාද ඒ බැඳීම අපි පිළිඹු පිළිඹු වෙන්නේ ඒක ප්‍රකාශයටපත් වෙන්නේ අපේ ගමනේ අපි කලබලයි අපිට කොහෙවත් ගිහිල්ලා රැයක් ගත කරන්න බෑ අද වෙනකොට උදේ ගියා නම් හවස එන්න ඕන නමුත් අර මහාන බමුණට එහෙම එකක් නෑ එයා පරක් වුණා කියලා ප්‍රමාද වුණා කියලා එයාට නැති වෙන්න දෙයක් නැහැ. ආ එතකොට එහෙම ජීවිතයකුත් තියෙනවා නේද? ඒන කියන්නේ. සේරම අතෑරලත් ඉන්න පුළුවන් උනන්නේ. ඔය ඉන්නේ. මුදල් පාවිච්චි කරන්නේ නැතුව, රජමාලිගා නැතුව, ගෙවල් දොරවල් නැතුවත් ඉන්න පුළුවන්. ඒක ඊට වැඩිය හොඳයි. අර තීනයට වැඩිය සතුටින් ඉන්නවනේ අර මනුස්සයා. අන්න එතකොට තමයි අර සිදුහත් කුමාරයාට අදහසක් ආවේ. එහෙමනම් මට දැන් ගන්න තීරණයක් තියෙනවා. ඩිසිෂන් එකක් තියෙනවා. මොකද මේ රජමාලිගාවෙන් ඉඳලා මේ ප්‍රශ්නේ ඉස්සන්න බෑ මොකද රජමාලිගාවෙන් හිටියා කියලා මහලු වෙන එක. ලෙඩ වෙන එක. මැරණ එක නතර ගන්න බෑනේ. මම චන්න කිව්වනේ බෑ කියලා. බැයි නම් බෑ තමයි. එහෙනම් සාමාන්‍ය මිනිසෙක් විදිහට හිටියත් බෑ. මනම් මේක හොයන්න ඕන. මේක නතර කරන කම මේ ජීවිතයේ යථා ස්වභාවය. යථා ස්වභාවය නෙමෙයි. ජීවිතේ සත්‍ය. නිවන් දකින්නවා කියන එකක් හෝ බුදු වෙනවා කියන එකක් නැහැ. සත්‍ය සොයාගෙන යනවා. මොකද්ද ඇත්ත? මේක නතර කරන්න පුළුවන්ද? එහෙමනම් මේ ඔක්කොම අතාරින්න. අතෑරලා මොකද්ද තෝරගන්නේ? මානකම. ඇයි මානකම තෝරගත්තේ? අතෑරලා ඉන්න පුළුවන්. සර්වයිවල් වෙන්න පුළුවන්. එහෙම ඉන්න පුළුවන් විදියට තමයි ඒ කාලේ ಭಾರತ දේශයේ ඉන්දියානු සමාජයේ ගොඩනැගිලා තිබුණා. සිද්ධාර්ථ කුමාරයාට බුදු වෙන්න බෑ. ඊට කලින් මහාන බමුණු හිටියේ නැත්තම්. පිණ්ඩපාත චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස කියන එක කලින් හිටිය දෙසට මිත්‍යා දෘෂ්ටිකය කියන බමුණෝ අපි දැන් බයින බමුණෝ කී කියන මිත්‍යා දෘෂ්ටිකය කියන දැන් උන් නොහිටියනම් ඒ උදාහරණ බුදු වෙන්න බෑ අද ඇමරිකාවේ කියලා බලන්න පිණ්ඩපාත යන්න පුළුවන් දෙක හොරෙක් කියලා පොලිසියට බාර දෙන්නේ. කියන ඉන්දියානු සමාජයේ තමයි ඒක ගොඩ නැගෙන්නේ. පින්ඩපාත යනවා කියන්නේ. සිවුරක් පූජා කරනවා. ඉතින් අන්නේ ඒක ගොඩ නැගුවට පස්සේ තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන මද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඉතින් ඒක නිසා එක්තරා අවස්ථාවක් එක්තරා භාවනා අත්දැකීමක් අපිට එනවා. මේ සියල්ලම මේ හැම දෙයකම අපි මෙච්චර කල් අපි අපිව අර ඇඳෙව් අපිව පටලෝ පටලෝ අරංගිය මේ හිතවිලි වල අර තියෙන පව එක සම්පූර්ණයෙන් හුලම් බැස්සා වගේ බැලුම් බෝලයක් බැලුම් බෝලයක හුලම් බැස්සා වගේ සම්පූර්ණව පැරඩල් වෙලා යනවා ගහගෙන යනවා අර මුහුදු රලක් ඇවිල්ලා මෙහෙම ආපහු යන්නේ ගහගෙන අන්න ඒ විදිහට ඒ හිතවිලිට ගහගෙන යන භාවනා අත්දැකීම යෝගාචරයට එක්තරා අවස්ථාවකදී අත්දකින්න ලැබෙනවා අන්න එතෙන්දි තමයි භාවනාවගාචර දැනගන්නේ මේ මෙයාගේ මේ පව එක. පාලනය කරගන්න බැරි මට්ටමට එන මේ හිතවිලි කියලා මේ ආවට මෙයාගේ පව එක බිඳින්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. දැන් අපි ලොකු කොන්ක්‍රීට් පාලමක් ගත්තොත් ඔකට අපිට ගල් ගහලා ওই පාලම කඩන්න පුළුවන් තැනක් තියෙනවා. ඒ ගහන ගලේ ප්‍රමාණය සහ ඒ කියන weight එක අනුව තමයි ගහන්න ඕන ප්‍රමාණය තීරණය වෙන්නේ. හරි තැනට ගැහුවොත් කවදා හරි කැඩෙනවා ගැහුවොත්. නිමිසරේ ගහගෙන ගහගෙන අන්න ඒක කරන්න පුළුවන් කියලා විශ්වාසයක් යෝගාවචරයට එනවා. ආනාපානයේ සිය පවත්තන අපේ පිම්බීම හැකිලිම හරි සිය පවත්තන පවත්තන පවත්තන පවත්තන අර හීතිවිලි ටික මුකුත් නැහැ පරඩල් වෙලා කුණාටුවක් වගේ තුත්තිරි වගේ නිකන් වේලිච්ච තුත්තිරි වගේ නිකන් විසික් කරලා යනවා. අන තනක් එනවා. ඔන්නෝග භාවනා යෝගචර දැක්කොත් එයා දිගටම භාවනා කරන එයා අර චිතිවිලි කොච්චර මේ හිතවිලි ආවත් මේ හිතවිලි බැහැර කරන්න බෑනේ කියන මතෙන් එයා අයින් වෙනවා. අයින් මේක උත්සාහ කරොත් කළොත් කරන්න පුළුවන්. කියන ස්ථිර අදිෂ්ඨානයට යනවා. ඒ සත්‍යනි ප්‍රේම තියෙන එකට හරිද උත්තරේ? තව දැනගන්න. එහෙමයි ස්වාමීන් ඒක තමයි. නෑ ස්වාමීන් ඒ තමයි ලබන අත්දැකීම. එහෙමයි. ඒ තමයි මම කියන්න ඕන නැතුනේ. ඇත්තට මේක කරන්න පුළුවන් නේ කියන උත්සාහකරොත් කරන්න පුළුවන් කියන තැනට එන්නේ යා ඔන්න ඔය අත්දැකීම දැක්කට පස්සේ. ඕක දකිනකන් එයාට සුව නෑ බාහම. සැකයි. විචිකිච්ඡාවෙන් තමයි භාවනා කරන්නේ. මේ කොච්චර කාලෙත් වැඩන්නේ නැහැ. සාමාන්‍ය ඕනම යෝගාචරය එහෙමනේ පටන් මේ කොච්චර කාලෙත් වැඩන්නේ කරන්න බෑ. නමුත් කරගෙන කරගෙන යනකොට එක එක තැනකදී යාට දකින්න ලැබෙනවා. ඒක භාවනා සාර්ථකත්වයක් නෙමෙයි. ඒක මහලුක දෙයක් නෙමෙයි. ඒතර අවස්ථාවේදී දැන මේ භාවනා උස්මට හිත යොදනකොට අර හිතවිලි නිකන් මොනවද නිකන් අම්බරලා කුඩු වෙලා කුඩු පට්ටම් වෙලා බලේ සම්පූර්ණයෙන් බිඳ වැටෙන අවස්ථාවකට එනවා. අන්න එතෙන්දී ආතීරණය කරනවා මේක කරන්න පුළුවන් කියන. පුළුවන් කරා නෙමෙයි. ඔව් ඒ කරනවද නැද්ද කියන එක ආතීරණය කරනවා. පස්සේ. වැදෙන්නේ නේද? එහෙමයි ස්වාමීනි. ස්වාමීන් වහන්සේ විශ්වාස කරයිද නැද්ද දන්නේ මට ওই අත්දැකීම ගන්න ඕනේ ඉඳන් මම අර පැය භාගයක් භාවනා කරා මොකද මට අද මේ ප්‍රශ්න වගේක් ඇවිල්ලා දැන් හිතුවිලි එනවා එනවා ඉවරයක් නැහැ ඊට පස්සේ මට ට්‍රේනින් එකක් තිබ්බා ඊට පස්සේ මම කරේ පැය භාගයක් භාවනා කරා මොකද හිතවිලි වල වේගවත් භාවය අඩු කරන්න ඕනේ හින්දා මොකද ඒක අත්දකින්න පුළුවන් එතකොට සිතවිලි හිත විහි මේ හිතවිලි අයින් කරන වෙලාවක් යනවනේ ඔව්. නෑ නෑ උතන මෙහෙමයි. අපි දැන් ওই සිතිවිලි ආවට පස්සේනේ ඔක නැති කරන්න තමන් උපක්‍රම යොදන්නේ. එහෙමයි ස්වාමීනි. ඇයි ඒක මුලදීම ඒක මේව කරගන්නේ නැත්තේ? දෛනික සතිය කියන්නේ ස්පර්ශය දෛනික සති දුර්වලතාවයක් නෑ නෑ ස්පර්ශය ස්පර්ශය නෙමෙයි දැන් ඔය මේ රැකියාවට අදාළ කාරණානේ එහෙමයි ස්වාමීන් වහන්සේ ජොබ් එකෙත් තමයි හරි ඒකට වටිනාකම දෙන්නේ ඇයි දැන් දන දන ආ ඒක තමයි වැලියු <laughs> එකනේ. පැහැදිලි. දන්නකෝ සාමාන්‍යයෙන් අපි වාහනයක් ගන්න යනවා කියන මේ දවස්වල වාහන වාහන හොයනවා. රැයට හීනෙනොත් වාහන හොයනවනේ. එතකොට. නෝ නේද? ගෙවල් හොයනවා. ගෙවල් මාරු කරනවා. ළමයින්ට ඉස්කෝල හොයනවා. රැයට හීනෙනොත් ඉස්කෝල හොයනවා. ඇයි ඒකට අපි එච්චරට වටිනාකමක් දෙන්නේ? පැය 24ම අපි ගැන හොයන්නේ. ඒක නිසයි මම අර යෝගාවචරෙන්ට කියන්නේ යමක් අනාගතය ගැන සැලසුම් කරන්න ඕන නම් රැකියා කටයුතු වල ඕනම දෙයක්. ඒකට කාලයක් වෙන් කරන්න. ඒ කාලේදී අදාළව මේ දේවල් හිතන්න. තේරුණේ කියන්නේ. දැන් වැඩේ වරද්දගෙන භාවනා කරලා හරියන්නේ නැහැ. <laughs> ඒක මුල එහෙමයි. මම ඒක අදහන්නම් කියලා හිතියා මුද්‍රවන්ගෙන් ඇත්තටම මේ සාකච්ඡාවේදී කියනවා මේව කරා කියලා. දැන් එකපාරටම දැන් තමන්න මොහාර වැඩක් බාර දෙනව නේද? බොස් හරි කවුරු හරි නේ. එහෙමයි. දුන්නා කියලා තමන් ඒක හැමදාම පළවෙනි වැඩෙත් නෙමෙයි. එහෙමයි. ඒකටයි අපි වැලියු එකක් දෙන්නේ වටිනාකමක්. කොහොමද අපි කරනවනේ වැඩි? ඔව්. දැන් තමයි ඊළඟට කරන්න දෙන වැඩේ නෝ දෙන්නේ. එහෙමයි සම්මත. ඔව්. එතකොට මේ වැඩේ දුන්නාට පස්සේ අර මම කිව්ව විදිහට ඒක ඇනලයිස් කරලා දැන් හැමතිස්සෙම මුළු වැඩේම අපි දැන් කරන්නේ අර දොඩම් ගොඩ බදා ගන්නවා වගේම වැඩේ බදා ගන්නවා. ඕකනේ නේ ජොබ් වල ඕකනේ කරන්නේ. එහෙමයි. ඒ කරන වැඩේ කොටස් වලට බෙදා ගන්නෑ. වැඩේ කොටස් වලට බෙදාගෙන අද කරන්න තියෙන වැඩ ටික අද කරලා ඉවර කරනවා. සුමානයක් විතර. ඒ කියන්නේ අදාළ ටාගට් එක කාලෙට ඒ ඒ ලාඩි වැඩේ කරලා ඉවරයි. ඌකට අර හොඳ කතා විහිළු කතාවක් තියෙනවා දන්නවද? දන්නද? දන්නේ නැහැ ජපානයි ඉන්දියන් කාරයටයි දුන්නලු ගොඩනැගිල්ලක් හදන්න. හරිද? සර් ගොඩනැගිල්ලක් හදන්න. දැන් ඉන්දියන් ඒ කොන්ත්‍රාත්කාරයා වැඩේ දුන්න දවසේ ඉඳන්ම බිල්ඩින් එක හදන්න පටන් ගත්තා. අහලා තියෙනවද? නැද්ද? ඉතින් අද වැඩේ දුන්නා නම් හෙට පටන් ගත්ත වැඩේ. ජපාන දැන් මාස 6යි තියෙන්නේ. ජපාන බිල්ඩින් එක හැදුවේ නැල්ලු. මාස 3ක් ප්ලෑන් කරාලු බිල්ඩින් එක හදන්න කොහොමද කියලා. තේරෙනවද? කොයිනොද? ජපාන මාස 3ක් ප්ලෑන් කරාලු බිල්ඩින් එක හදන්නේ කොහොමද කියලා. ඈන් කරාට පස්සේ සති දෙකෙන් හැදුවා. අන්න ඒක. ඉන්දියන් කාර්යා මාස හයක් මදි වුණාලු බිල්ඩින් හදන්න මම හදනවා කඩනවා. ඒ කිව්ව දවසට පස්සේ දෙපටන් ගත්තානේ. තේරෙනවද? එහෙම නම් ඒක ප්ලෑන් කරනවා. ඒ කියන්නේ ඕනම් වැඩ දැන් නිවන් දකිනකොට මුලැමැදාග කියලා තුනක් තියෙනවා. සීල සමාධි ප්‍රඥා වශයෙන් අපි ගන්නවා. මුල යහපත්, මැද යහපත්, අග යහපත් ලෞකික වැඩවලදීත් එහෙමයි. මුලදී කරන්න ඕන ටිකක් තියෙනවා, මැදදී කරන්න ඕන ටිකක් තියෙනවා, අගදී කරන්න ඕන ටිකක් තියෙනවා. ඒක නිසා හැමතිස්සෙම කොටස් වලට බෙදලා වෙන් කරලා අඳුර ගන්න. එහෙම කොටස් වල බෙදුවට පස්සේ තේරෙනවා තමන් මේ ජොබ් එක කරන්න, මේ රැකියාව කරන්න තමන්ට මේ නොලෙජ් එක මදි. එහෙම වෙනවනේ. නේද? එහෙමයි සමහරවිට. එහෙමයි. නොලෙජ් එක මදි. එහෙමනම් නොලෙජ් එක ගන්න ඕන මුලින්. එයා ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් වලට යන්න වෙනවා. නැත්නම් ජොබ් එක දුන්න කෙනාගෙන් ඒකට අදාළ ට්‍රේනින් වීඩියෝ ටික ඉල්ල ගන්න. ඒක මුලදීම කියන්න. දැන් පස්සේ කියන්න බෑ. මම මේක දන්නේ නැහැ නේ කියලා වැඩේ ඒතර වැරදිලා ඒක බැනුම් අහන්නත් යනවා. නැත්නම් YouTube ගිහලා හරි කොහෙන් හරි ඒ ටික හොයාගන්න. මේ knowledge එක මට අවශ්‍යයි. මේ knowledge එක ඔක්කොම මේ වුණාට පස්සේ තමයි. දැන් මම වුණත් එහෙම හැමදේම මොන හරි කරනවා මට අලුතෙන් මොන හරි කෙනෙක් මොන හරි ඉලෙක්ට්‍රොනික උපකරණ ඒවා පූජා කරනවනේ අවශ්‍ය වෙලාවට අපිට අවශ්‍ය කරන දේවල්. මම මුලින්ම ආයෙ නම් මේක ගේන්න කියලා එහෙම කියන්නේ නැහැ කිසිම කෙනෙකුට. ඔක්කොම මම ගිහලා බලලා ඒකේ තියෙන හොඳ මේක මොකක්ද කියලා බලලා ඒවේ තියෙන අඩුපාඩු බලලා ඊට පස්සේ තමයි මම කියන්නේ මෙන්න මේ මොඩල් හොඳයි. මේ බ්‍රෑන්ඩ් එකෙත් මෙන්න මේ මොඩල් එක තමයි හොඳ. මේක මේ ඔප්ෂන් එක තියෙන මේක මේ ඔප්ෂන් එක තියෙන මේක අපිට වැදගත් වෙනවා කියලා කියන. ඔක්කොම ස්ටඩි කරලා ලොකු රිසර්ච් එකක් කරලා තමයි මේ වෙන්නේ. නැත්තම් ඉතින් ඔය ඔය ගේනේ ඔක්කොම මට අර කුටි එහා පැත්තේ ගොඩ ගහලා තියන්න වෙන්නේ. වැඩක් නැද්ද? ප්‍රයෝජනක් ගන්න බැහැ. මොකද ගේනේ එකක් ප්‍රයෝජනක් ගන්න බැරි වෙන එකේ. දැන් අර ඕන කරන එක මොකද්ද කියලා හොයලා දෙන්න. නැත්නම් ඒක මුදල් නාස්තියක් වෙනවා අනවශ්‍ය දෙයක් වෙනවා. ඒ කරන කෙනාට ආනිසංසෙත් නැහැ ඊට පස්සේ ප්‍රයෝජනක් ගන්න බෑනේ. ඒක නිසා අපි ඕනම දෙයක මුලින් ස්ටඩි කරන්න ඕනේ. ස්ටඩි කරනකොට තමයි නොදන්න ඒරියා එක මොකද්ද දන්න ඒරියා එක මොකද්ද කියලා මේ දෙක වෙන් කරලා අඳුරන්න. නොදන්න ඒරියා එකක් තියෙනවනේ ඒක ඉගෙන ගන්න. ඒ ටික ඉගෙන ගත්තට පස්සේ ඉතින් ඒක මාස්ටර්නේ. ආ ඒක ඒක මාස්ටර් වැඩේ කරේ නැතත් ප්ලෑන් කරගන්න පුළුවන්. ප්‍රසන්ටේෂන් එක හදාගන්න පුළුවන් දැන් මොකද මම දන්නවනේ තියරි ඔක්කොම ප්‍රශ්නයක් නැහැ නේද ප්‍රසන්ටේෂන් එක නැතුව වුණත් කියලා දෙන්න පුළුවන් දැන් ඔයගොල්ලෝ ප්‍රසන්ටේෂන් හදන්නෙම ඔයගලන්ට එක්ස්ප්ලেইন කරගන්න බැරි ඉන්නේ අර ෆයින්මන් ලර්නින් ටෙක්නික් කියලා දෙන්නේ ඒකේදී ප්‍රසන්ටේෂන් අවශ්‍ය නැහැ අපි සේරම දන්නවනම් අපිට කියලා දෙන්න පුළුවන් කියන්න පුළුවන් මේක වෙන්නේ මෙහෙම ඊළඟට වෙන්නේ මෙහෙම ඊළඟට මේක මෙහෙමයි වෙන්නේ කියලා කියන්න පුළුවන්. අපිට මේ මතක නැති නිසා අපේ ඔළුවේ නැති හින්දා තමයි ප්‍රසන්ටේෂන් හදාගෙන ස්ලයිඩ් හදාගෙන ආ මේ පළවෙනි පිටු මෙහෙම දැන් දෙවෙනි පිටු මිස් වෙලා තිබ්බොත් එහෙම ඉවරයි. ඉතින් මතක නැහැ මොකද තිබ්බේ කියලා. ඒ මොකද අපි ඒක අපි ඒක ඒක මාස්ටර් කරලා නැහැ ඒක. ඒ කියන්නේ අපි තේරුම් අරන් නැහැ. හදිසියේ ෆයිල් එක ඩිලීට් වුණොත් ඔක්කොම ඉවරයි. කියන්න මතකයි. තේරෙනව නේද? පැහැදිලිද? එහෙමයි සර්. ඔව් ඒක ඔලුවට ගත්තට පස්සේ ස්ට්‍රෙස් එක නැති වෙලා යනවා. අපි හැමතිස්සෙම ස්ට්‍රෙස් වෙන්නේ වැඩකදී රැකියාවකදී හැමතිස්සෙම අපි ස්ට්‍රෙස් වෙන්නේ ඒ රැකියාවේදී අපි නොදන්න අපේ නොලෙජ් එක අඩු ඒරියා එකක් තියෙනවා. හැමතිස්සෙම අපි උනන්දු වෙන්න ඕන. Taman නොදන්න පැත්ත හොයාගන්න. මම උනත් එහෙම වීඩියෝ දේශනා හදනකොට මම හැමදෙස්සෙම බලලා මම ඉම්ප්‍රූව් වෙන්න ඕන දැනගන්න ඕන දේවල් මොනවද කියලා. දැනගෙන ඒක උපරිමයෙන් මේක ඉගෙන ගත්තට පස්සේ තමයි මම මේක අපේ වීඩියෝ එක සකස් කරන්නේ. ඒ කියලා දෙන්න ඕන ඔක්කොම පැහැදිලි කරන්න ඕන. දැන් බුදුහාමුදුරෝ දේශනා කරනවා මහණෙනි ඉර හඳ පෘථිවිය කියලා තුනක් සඳහන් කරනවා ත්‍රිපිටකේ. ඇයි බුදුහාමුදුර ඉර හඳ පෘථිවිය කියලා සඳහන්. ඒ පෘථිවිය කියලා කිය විතරක් කියන්නේ. පෘථිවිය ඉරයි. කිව්වනම් එතනින්. හඳ ගාවන්නේ මොකටද? මොකක්ද ඒකේ තියෙන විද්‍යාත්මක සම්බන්ධය? ඒ අපි සයන්ටිෆිකලි අපිට පුළුවන්. හඳ අපේ මේ හඳ තියෙන මූන් කියලාගෙන හඳ හඳ නැත්තම් පෘථිවියේ මානවයා නැත. හඳ හින්දා තමයි පෘථිවි <laughs> මානවයා ඉන්නේ. ඒක කවුද දන්නේ? අපි දන්නවද? පොයට පායන හඳ නැත්තම් අපි නැහැ කියලා. හඳ තමයි අපේ පෘථිවියේ බෙයාරින් එක. ඕන වස්තුවක් භ්‍රමණය වෙන්නේ ඇක්සල් ඇක්සිස් එකක් මතනේ. මේක අවකාශයේනේ තියෙන්නේ. අපි දන්න මෝටර එක නම් දෙපැත්තේ රේසර් දෙකක් තියෙනවා, බුස් දෙකක් තියෙනවා. මැද එහෙම යන්නේ නැතුව කැරකෙනවා ලස්සනටනේ. ඒ බුස් එක බුරුල් වුණොත් මෝටරේ එහෙම වනනවා. යන්නේ බෙයාරින් එක. එයා බෙයාරින් එක. දැන් මේක එහෙම එකක් නැහැනේ. පෘථිවිය ගිහලා මොකට හයි කරන්නේ දෙපැත්තේ. <laughs> එහෙම හවුසින් එකක් නැහැනේ. මේක වායුගෝලයේ අවකාශයේ විශ්වයේනේ භ්‍රමණය වෙන්නේ. අන්නේ එක ඇක්සිස් එකකට අංශක 23 මාරක ඇන්ගල්ව මේක හරියට පෘථිවිය භ්‍රමණය වෙන්නේ හඳනින්. හඳ තමයි බෙයාරින් එක පෘථිවිය. නැත්තම් මේක එහෙම එහෙ වනනවා. උදේ වෙනකොට හිම හිම හිම වැටිලා තියෙයි සාරා කාන්තාරේ. මේ උතුරු දකුණු මාරුවේ. ඊට පස්සේ මේ කාන්තාරයක් කරනවා එකපාරට. ඇයි මේක එහෙම දැනෙනවා රාංශක එහෙට යනවා එහෙට යනවා මේ හරියටම එක විදියට ඍතු හතරක් එක්ක මේ පෘථිවිය ලස්සනට අවුරුදු දැන් මිලියන ගණන් තිස්සේ මේ භ්‍රමණය වෙන්නේ අඳහින්ද අඳයි පෘථිවිය අතර තියෙන ගුරුත්වාකර්ෂණ හින්දා තමයි හරියට මේක ස්ටේබල් වෙලා යන්නේ නොගිය නම් අපිට ජීවත් වෙන්න ලෝකයක් නැති වෙනවා. 100ට එකකවත් අපිට මේ පෘථිවිය ඉන්න හම්බෙන්නේ නැහැ. ඔන ගොවියෝ බී වගා කරන උදේ වෙනකොට ඒක උත්තරද්‍රය පැත්තට හැරිලා හිම වැටෙනවා. ඉතින් කොහෙද? මිනිස්සෙකුට ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ. ඒකයි බුදුහාමුදුරු දේශනා කරන ඉර හඳ පෘථිවිය සහිතයි කියන්නේ. මොකද චන්ද්‍රය අවශ්‍යයි. එනිසා ඔය හැම එකටම බුද්ධ දේශනා හැම එකටම විද්‍යාත්මක හේතු තියෙනවා. අපි බුද්ධි සයන්ස් කියලා ප්‍රෝග්‍රෑම් එකක් හැදී ඕක කියලා දෙන්න තමයි ඔක්කොම. පැහැදිලි නේද? විනාඩි 20ක් විතර තියෙනවා. හොඳයි කා හොඳයි සචනි ප්‍රේමතිරි උපාසිකාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා බොහෝ කුසල් ප්‍රාර්ථනා කරනවා අපිට. අද මේ වැඩසටහන පැමිණීම සම්බන්ධ. හොඳයි තව විනාඩි 20ක් විතර දෙනවා කාට හරි මොනවද දැනගන්න අවශ්‍ය නම් දැනගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේට වටිනා දහම් කර්ම දැන ගැනීමට සැලැස්සුවාට දේරුවන් සරණයි ගොඩාක්. පැය දෙකමාරක් දැන් රෙකෝඩ් වෙලාද? එහෙම පැය පැය පැය පැය මේ වෙන් කරලා ගත්තේ මොකද නැත්නම් එක්ස්පෝර්ට් වෙන්නේ නැහැ. මොකද අර ෆයිල් එක ලොකු වෙන ගිගාබයිට් ගානක් එනවා. එකමාර. ඒක හොඳයි. දැන් මේක දාන්නත් එපේ. ආයි <laughs> YouTube හරි මොකට හරි දාන්න ඔබන්නත් සර. දැන් මේක ආයි බලන්න. කාට හරි මොනවාද ප්‍රශ්න තියෙනවද? දැනගන්න පුළුවන්. තියෙන්නේ නැහැ. කුළුණු. මම දන්නද? සවිනාස්. රැකියාව. ඔබ වහන්සේ thank you පුදේවල් තේරුම් ගත්ත සවිනාස් අර මම ප්‍රශ්නේ ඇහුවා රැකියාව උපාදානය කරන්නේ නැතුව ඉන්නේ කොහොමද කියන එක සවිනාස්. හ්ම්. ඒකට උත්තරේ ලැබුණාද? එහෙමයි සමනංශ වටිනාකමක් දෙන්න එපා කියන එක තේරුම් ගත්තා. වටිනාකමක් වැඩේ දැන් වටිනාකමක් දෙන්න නැතුව වැඩේ කරගෙන යනවා දැන්. හැමදේම දැන් බුදුහාමුදුරුවනත් එහෙම. බුද්ධ ශාසනය අරගෙන ගියා නම් වටිනාකම් දුන්නේ නැහැ නේද? අඩුම තරමේ සරුත් හාමුදුරන්ට වටිනාකමක් දුන්නා. දැන් පිරුණා පෑවට පස්සේ මොකද්ද කිව්වේ ආනන්ද හාමුදුරුවෝ? ආනන්ද හාමුදුර අර පොලේ හැපි හැපි ඇඬුවනේ. ඇරුත් හාමුදුර පිරුණම් පෑරමද මොකද්ද කිව්වේ? ඔබ දැන් ඔය අඬන්නේ උඹේ සීලය අරන් ගියාද? උඹේ සමාධිය අරන් ගියාද? උඹේ ප්‍රඥාව අරන් ගියේ නෑනේ හැරුවොත් යනකොට. අන්න බලන්න දැන් එතකොට අපි කම්පා වෙන්න ඕන අපි සීලය නැත්තම් අපි කම්පා වෙන්න ඕනේ. අපිට පන්සිල් පද පහ රැක ගන්න බැයි නේද ඉදිනදා ජීවිතේ. පොයට අටසිල් රැක ගන්න බැයි නම් අන්න අපි තියෙන කම්පා වෙනවා දුකටපත් වෙනවා. අපිට සමාධියක් තාම ඇති කරගන්න බැරි වුණානේ මෙච්චර බුද්ධ ශාසනයක ඉඳලා අන්න ඒ ගැන ශෝකයක් දුකක් තියෙන්න ඕනේ. මේ කම්පා වෙන්න ඕනේ ඒවට නැත්නම් එක එක්කෙනාගේ මල ගෙවල් වල ගිහිල්ලා පොලේ හැපිපි අඬ ඇඬුවට වැඩක් නැහැ. ළමයි අපි දැන් ළමයි අසනීප වුණොත් අඬන. ඒවට නෙමෙයි දැන් ළමයා කියන්නේ අපි නෙමෙයිනේ. එයා වෙන යගේ වෙනම ජීවිතයක් තියෙන්නේ. අපි අපේ වැඩේ බලා ගන්නවා. අපි අපේ වැඩේ පැත්තකට දාලා අපි ළමයි ගැන හොයන්නේ. රැකියාව ගැන. අපි හිතන් ඉන්නේ අපි නැත්තම් ජොබ් කම්පැනි වැටෙනවා වගේ කියලා තමයි කම්පැනි උපාදාන කරන්නේ. මම නැත්තම් මේ වැඩේ කරන්න නැහැ. ඒව තමයි එහෙම එකක් නැහැ ඉතින්. තමනුත් ඒක සේවකෙක් විතරයි. එදා දෙන වැඩේ එදා කරනවා. මේ තමන්ගේ මොකක්ද දෙන උපාදානය කියන්නේ. වැඩන මේ ස්වාමීන් වහන්සේ මේ කියන්නේ ගැටුම් ඇති වෙනවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් කරන්න ඕන විදිහට දෙයක් උන් නැති වුනහම ඒක හරි විදිහට නැතුව ගෙදර සමාජිකයෙක්ද නැත්නම් රැකියාව නෑ නෑ රැකියාව ස්වාමීන් වහන්සේ <coughs> ඒකේ මට එක්සැම්පල් එකක් දෙන්න රැකියාවේ මොකද්ද? අම් um, ඒ කියන්නේ සාමනාස මම මම ડોක්ටර් කෙනෙක් සාමනාස වාට්ටුවේ වැඩ කරන්නේ. එතකොට දැන් ඇඩ්මිෂන් එකක් එනකොට ඒක කලින් ප්ලෑන් කරලා වෝඩ් එකට ඉන්ෆෝම් කරන්න නැතුව කමියුනිටි ටීම් එකෙන් ඇඩ්මිට් කරනවා. ඒ වගේ ඉතින් පහුගිය කාලේ ගොඩාක් ප්‍රශ්න තියුණා සාමනාස ඒක මේ අපි අලුත් සර්විස් එකකට වෙන් වුණා. අර ඔහොම අර නිකන් يعني තමන්ට ඒ කියන්නේ ඒගොල්ලන්ට දැනුම් දෙන්නේ නැතුව මේ රෝගීන් වාට්ටුවට දානවා කියලාද එහෙම නැද්ද? එහෙමයි. ඔව් එහෙම. ඒ කියන්නේ සමහරවිට අපිට කියන්න ඕනේ ඒගොල්ලෝ කලින් වෙලාවක් plan කරන්න ඕන plan admissions වලට මේ ළඟදී ඇති වෙච්ච ප්‍රශ්නේ එකක්. <laughs> ඒ කියන්නේ නර්ස්ලාද නර්ස්ලාද කරන්න ඕනේ. ඒ community team එකෙන් එන admission සමනස කියන්නේ මොකක්ද ඒක outpatients ලා බලා ගන්න team එක අපිට කියන්න ඕන කලින්. ඉතින් ඒගොල්ලෝ ඒක අතපසු කළා එකපාරට බෝඩ් එකට ඇඩ්මිෂන් දැම්මහම අර අපේ එතන ඇඩ්මිට් කරන ડોක්ටරේ ඔක්කොම අපහසුතාවයට පත් වුණා ස්වාමීන් වහන්සේ. ආ. ඒ කියන්නේ ඉතින් ඒකට ඉතින් ඒක නීතියක් වශයෙන් කරන්න ඕන දෙයක් නේ එහෙමද? අනිවාර්යයෙන්. නීතියක් කියන්නේ සමිනහස ඔව් ඒ කියන්නේ නීතියක්ම නෙමේ නිකන් අර ඒක තමයි හරි ප්‍රොසීඩියර් එක. ඒක ඉතින් ඔය දන්න ඔය ඔය ඕස්ට්‍රේලියාව නේද? එහෙමයි. මේ මොකද බෙහෙත් දුන්නා කියලා එහෙන ෆෝම් වගේ පුරවන්න තියෙන නේද ડોක්ටර්ස්ලාට. එහෙනම් ගොඩක් තියෙන නේද වැඩ? ඕසාවනස පේපර් වර්ක් නම් ගොඩක් තියෙනවා. කියන්නේ ලෙඩා හොඳ වෙලා ගෙදර ගිහිල්ලා ડોක්ටර් ෆෝම් පුරවන එහෙම. <laughs> නෑ ඇඩ්මිෂනුත් වෙලා යන්නේ ඒකයි සමනහස ගොඩාක් ලියන්න තියෙනවා විස්තර ඒක වැඩි නේද ඒක ගොඩක් තියෙනවා මන් දන්නේ එක ලෙඩේකට සෑහෙන්න එලා ගන්න දැන් ඔකට මොකද කේන්ති ගන්න මොකටද <laughs> කේන්ති ගන්නවම නෙවෙයි සමනහස අර කියන්නේ පොඩි නිකන් අර මගේ ඩිරෙක්ටර් ඉන්පේෂන් ටීම් එක ගැන බලනවා මදි ආ කමියුනිටි ටීම් එක තමයි මොකද එයා වැඩ කරන්නේ කමියුනිටි එකේ අවුට් පේෂන්ස් ඉතින් අර අපිට පහුගිය කාලේ ගොඩාක් ප්‍රශ්න තිබුණා ඉන්පේෂන්ට් ටීම් එකට. ඉතින් ඒකෙම අර නිකන් කන්ටිනියුේෂන් එකක් වගේ ස්වාමීන් වහන්සේ. ඉතින් අර ඒක තව තවත් නැවත නැවත වෙන එක ගැන ගැටෙනවා. ගැටීමක් ඇති වෙනවා. ඒක තමයි දැන්. තමන පාලනය කරගන්න බැරි එකක් නෙවෙයි තියෙන උතන. එහෙමයි. පාලනය කරගන්න බැරි දේවල් මොකටද මොඩිය පාලනය කරන්න යන්නේ? <laughs> දැන් ඔක ගැටුණා කියලා යාකුල් නතර කරන්නේ නැහැ නේද? හ්ම් තාම සෝවිනාස් තාම නතර උනේ නැහැ. ඉතින් තමන් ගැන හිතන්නේ නැතුව හිටියාම ඉවරයි. දැන් ඒක උනේ නැහැ කියලා තමන්ට වෙන බලපෑම් මොකද්ද කියන්නේ? තමන්ට ඉහලින් කේස් එකක් එනවාද එහෙමද මොකද්ද? නෑ ස්වාමිනවහන්ස නෑ එහෙම එකක් නැහැ. ඇත්තට මම මට ලොකු බලපෑමක් නෑ ස්වාමිනවහන්ස මම මේ මගේ අටතේ වැඩ කරන ජූනියර් ඩොක්ටර්ස්ලා ගැන තමයි මම මේ කතා කරන්නේ. මොකද ඒගොල්ලෝනේ ඇඩ්මිට් කරන්නේ මම නෙමෙයි. ඒ කියන්නේ ඒගොල්ලෝද වැරද්ද කරන්නේ? නැහැ ඒගොල්ලන් නෙමෙයි මගේ යටතේ වැඩ කරන පොඩි දොස්තරලා ඉන්නවනේ ඒගොල්ලන් තමයි ඇඩ්මිෂන් එක කරන්නේ දැන් ඒක ප්ලෑන් නොකර ආවහම ඒගොල්ලන් හරියට කලබල වෙනවා මොකද ඒගොල්ලන්ගේ දවස අවුල් වෙනවනේ ඉතින් මම ඒගොල්ලන්ගේ සුපර්වයිසර් විදිහට ඉතින් ඒගොල්ලන් වෙනුවෙන් කතා කරනවා වගේ දේ මම කරන්නේ සවනස් ඒකට සිස්ටම් එකක් හදාගන්න බැයිද? දැන් ඔය සිටුේෂන් එක අඩු කරගන්න. ඔව් ඉතින් බලනවා ස්වාමීන් වහන්සේ ගොඩක් කතා කරලා තියෙන ඉතින් අර හැමතිස්සෙම අර ඒ ටීම් එක ඩිස්කස් කරනවා. ඔයගේවා ඔයගොල්ලෝ මේව කරන්න යන්නේ නැතුව ඕක කරන්න ඉන්නේ. අමාත්‍යංශ මට්ටමින්ම මෙහෙම දේවල් ප්‍රැක්ටිකලි වෙනවා. හැම හොස්පිටල් එකේ මොකද වෙනව ඇතිනේ. තමන්ගේ විතරක් නෙමෙයිනේ. නේද? අම් ඔව් ස්වාමීන් වහන්සේ වෙන තැන් ඇති ඒක නිසා සිස්ටම් එකේ සිස්ටම් චේන්ජ් එකකට යන්න වෙනවා. දැන් ලංකාවෙත් එහෙම සිස්ටම් චේන්ජ් එකකට යන්න වෙනවා. ඕක කේක් කෙනා තනි කර අරගල කරලා වැඩක් නැහැ ඉතින්. يعني ඕක Taman තනි මේව කරන් වැඩක් නැහැ. ඒක සිස්ටම් එකේ ප්‍රශ්නයක් තියෙනවා. එහෙමයි. ඔව්. ඒක ඒවට දුක් වෙන්න ඕනේ නැහැ. සිස්ටම් ප්‍රශ්නනේ. දැන් දැන් ලංකාවේ දැන් අපි ගත්තොත් කාහිරක් තියෙනවා. <laughs> කාහිරේ ජීවිතේ නතර කරන්නේ නැහැ බස් කාරේ. දැන් නතර කරේ නැහැ කියලා අපි දැන් බස්කාරයත් එක්ක රණ්ඩු වෙලා හරියන්නේ නැහැ නේ. ඒක සිස්ටම් එකේ ප්‍රශ්නයක් නේ තියෙන්නේ. එහෙම නිසා. ආ. ඒක ගැන හිතන්න නැතුව ඉන්න එක තමයි තියෙන්නේ. එතකොට ඇඩිෂනල් වැඩක් තව අමතර කරන්න තියනවාද එතකොට? එහෙම වුණාම. අමතර කරන්න දෙයක් නැහැ නේ. රැකියාවට අමතරව තව නෑ ස්වාමීන් වහන්සේ මේ එහෙම නැහැ අර ඔබ වහන්සේ කෙනෙක් පැහැදිලි ඉතින් අර ඒක උත්සාහ කරනවා සිස්ටම් එක වෙනස් කරන්න දැන් අවුරුද්දක් විතර තිස්සේ උත්සාහ කරනවා ඒක තාම හරියන්නේ නැහැ. ඉතින් අර දිගින් දිගටම වෙනකොට ඉතින් අර හිතට කරදර ඇති වෙනවා ස්වාමීන් වහන්සේ ඒක වළක්ව ගන්න ඕන කොහොම හරි. දැන් මට තේරෙන්නේ ඒක එහෙම වුණා කියලා මොකක්ද අර ජූනියර් ડોක්ටර්ස් උනට දෙන ප්‍රශ්නේ දැන මොකද්ද? ඒ ඒ ස්වාමීන් වහන්සේ දැන් කියන්නේ ඇඩ්මිට් කරන්න ડોක්ටර් කෙනෙක් ඉන්නේ පැහැ. එතකොට දැන් ප්ලෑන් ඇඩ්මිෂන් එක පැය දෙකක් විතර යනවා පේපර් වර්ක් කරලා ලෙඩාව ඇඩ්මිට් කරන්න. ඉතින් ඒගොල්ලන්ට කලින් කිව්වේ නැති වුනහම ඉතින් ඒගොල්ලන්ට අපහසුයි ඒක ස්වාමීන් වහන්සේ මොකද ඒගොල්ලන්ට තව වැඩ තියෙනවනේ. ඒ කියන්නේ රෝගියෙක් එනවා හොස්පිටල් එකට එයා ඩොකියුමන්ට් කරලා හොස්පිටල් එකට දාගන්නනේ තියෙන්නේ. එහෙමද? එහෙමයි ස්වාමීන් වහන්සේ මේක අපි මම අපි මානසික රෝග වාට්ටුව එතකොට මම මේ කියන්නේ ඉමර්ජන්සි ඇඩ්මිෂන් නෙමෙයි ස්වාමීන් වහන්සේ. කියන්නේ දැන් කමියුනිටි අවුට් patients බලන ලෙඩ්ඩු ඉන්නවනේ. ඒගොල්ලෝ බලලා තීරණය කරනවා මෙයා ඇඩ්මිට් කරන්න ඕන කියලා. ඒව urgent admissions නෙමේ. අර ඒ වගේ දේවල් කලින් plan කරලා තමයි හරි විදිහ කරන්න ඕන අපිට කියලා. අපි මේ දවසේ ගේන්නද කියලා අහලා වෝඩ් වෝඩ් එක තමයි කියන්නේ ආ මේ දවස හොඳයි කියලා. අහන්න ඕනේ කවුද අහන්න ඕනේ ඒක? ඒක අහන්න සමනසේ community team එකේ manager. ඒ කියන්නේ ඒගොල්ලෝ ඩොක්ටර්ස්ලාද? නැහැ, එයා නර්ස් කෙනෙක්. එතකොට ඔයා ඒක ඒගොල්ලන්ට ඉන්ෆෝම් කරාද මේක වෙන්නේ නැහැ මේක බලන්න කියන කිව්වද? එහෙ ස්වාමීන් වහන්සේ එහෙ. කිව්වට පස්සේ මොකද කියන්නේ ඒගොල්ලෝ? එතන තමයි ගැටලුව තියෙන්නේ ස්වාමීන් වහන්සේ. ඒගොල්ලන් ඒක අර දිගින් දිගටම වුණත් ඒගොල්ලන් නිකන් අර ඩිෆෙන්සිව් වෙනවා මිසක් ඒක පිළි අරගෙන ඔව් මෙහෙම වැරද්දක් වුණා කියලාවත් පිළිගන්න නිහතමානිකමක් නැහැ. කොට දැන් තමන් එයාගේ ප්‍රධානියට කතා කරාද? එයාගේ එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව් මම ප්‍රධානියට තමයි කතා කරේ. ඉතින් ඒගොල්ලන් ඇවිල්ලා ඉතින් කතා කළා මේ ඔව් ඒක තමයි කියලා කියනවා මිසක් ස්වාමීන් වහන්සේ ඒක අර මොකද්ද වෙනසක් ඇති කරන්න අවංක උත්සාහයක් ගන්න බව පේන්නේ නැහැ. ඒ කියන්නේ ඒක දිගින් දිගටම වෙනවා. එක්ක යා මාරු කරන්න වෙනවනේ. එහෙමනේ. ඕ ස්වාමීන් වහන්සේ ඇත්තටම එයා මේ මැනේජර් නිසා ගොඩක් ප්‍රශ්න ඇති වෙනවා. මොකද එයා ගොඩක් දේවල් මග අරිනවා. කරන්න ඕන විදිහට නෙමෙයි කරන්නේ. ඉතින් ඒකෙන් අපිට ගොඩක් ප්‍රශ්න ගිය අවුරුද්දෙත් ඒ වගේ. ඉතින් අර ඒකේ අර ඔබ වහන්සේ කියන වගේ හරිනම් එයා ඒ තරතුරට සුදුසු නැහැ. ඔව්. ඔව් නෑ එතන ඒක එයා හින්දා අනිත්‍යයට ප්‍රශ්නයක් නේ තවන. එහෙමයි. ඔව්. එක්කෙනෙක් එක්කෙනෙක්ගේ ප්‍රශ්නයක් තියෙනවද නේ? එහෙමද? නැත්තම් ඒ ටීම් එකේ ඒ ටීම් එකේම ප්‍රශ්න තියෙනවා ස්වාමීන් වහන්සේ. හැබැයි තියර මැනේජර් ඩිස්ෆන්ක්ෂනල් වුණාම ගොඩක් ප්‍රශ්න වැඩි නේ ස්වාමීන් වහන්සේ. එතකොට එයාගේ බොස් එක්ක ඔයා කතා කරේ නැද්ද මෙයා අපි චේන්ජ් කරමුද කියලා හැම මේ මේ එහෙම ඩිසිෂන් um, එහෙම මට චේන්ජ් කරන්න කියන්න බෑ සම්හංශ. ඉතින් ප්‍රශ්න තියෙන බව රිපෝට් කරලා තියෙනවා. අමාත්‍යංශයටම එහෙමනම් දාන්න වෙනවා. ඊටත් උඩට යන්න um, මෙහි ඒ කියන්නේ සම්හංශ ඉතින් හරි පොඩ වෙනස් සිස්ටම් එක අ um, ඒක මාරු කරන්න බෑනේ. මාරු කරන්න අමාරුනේ. එහෙම අමාරු කියන සවුන්හස් දැන් එතනින් එහාට යනවනම් දැන් එතකොට ඊට පස්සේ තව මට ගැටලු ඇති වෙනවා වගේ තත්ත්වයක් තියෙන. ඒ කියන්නේ ඒක ලේසි නෑ සවුන්හස්. ඒ කියන්නේ අපි ඊළඟ ජොබ් එකට ඇප්ලයි කරත් මට මේ දැන් මං රෙෆරි රිපෝට් එකක් ගන්න ඕන මගේ බොස්ගෙන්. කියන්නේ මේ මේ බොස්ගෙන්. එතකොට දැන් මම එතන ගැටුම් ඇති කරගෙන එතකොට ඊළඟ ජොබ් එකට යදී උනත් කරදරයි. වෙන තැනකට යනවා. එහෙයි ස්වාමිනාස් දැන් වෙන පැත්තකට යනවා නම් ආ ඒක මෙහෙම ඒක තමන් උන උන දේ සම්පූර්ණ report එකක් ලියන්න ඕන. මේක මගේ වැරද්දක් නෙමෙයි. එහෙම නැත්තම් පුජ්‍යල දෙන්නෙක් අතර දෙන ගැටුමකුත් නෙමෙයි. නැහැ. යලා ඔයගොල්ලෝගේ ජූනියර් ડોක්ටර්ස්ලත් එක්ක එකතු වෙලා තමන් report එකක් හදන්න ඕන. මෙන්න මෙහෙම දෙයක් වෙනවා. මේක වෙන්න පුළුවන්. දැන් මේ යන system එක තුළ මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. පුජ්‍යලයක් නිසා වෙන ප්‍රශ්නයක්. ඒක නිසා අපි ඒක මේ සම්බන්ධව රිසර්ච් එකක් කරා කියලා කිව්වනම් හරි. <laughs> ඔව් සෝනස් එහෙම ගොඩක් කරලා තියෙනවා අපි ලියලා තියෙනවා report කරලා තියෙනවා. රිසර්ච් එකක් කරලා ඒ ඒ රිසර්ච් එකක් මම මෙහෙම දෙයක් කරා මෙන්න මෙහෙම දෙයක් තියෙනවා කියලා රිසර්ච් එක පබ්ලිෂ් කරලා තමන් මාරු වුණා නම් වෙන <laughs> නෑ නෑ මම ගැටුමක් නෑ මම රිසර්ච් එකක් කරා එක දවසක් මේ මේ ලෝය කෙනෙක් ගාවට ගියා. අර මගේ වයිෆ්ගේ යාළුවෙක් ගියා ලෝය මේ ඩිවෝස් වෙන කලින්. තනි කරම මකුණු දැල්ල. මිනිහාගේ කාමරේ. ලෝය. කියන්නේ ගන්නම දෙයක් නැහැ. උඩ ජීවිතේට පොස්සක් දාලවත් මේ වහල කියන්නේ සැබ් එක කියන්නේ අපේ ඔළුව මට්ටමට වඩා උඩින් තනි කරම මකුණු දැල්ල. දැන් මම ඇහුවේ මොකද්ද දන්නවද? දැන් මට ඕක මොනවද කියන්නත් බෑ ලෝය කෙනෙක්. මම ඇහුවා මකුඩ සම්බන්ධව රිසර්ච් එකක් කරනවද කියලා මම ඒවට ඒකෙන් සම්පූර්ණයෙන්ම කතාව වෙනවා මකුණු සම්බන්ධව මේ මකුළු සම්බන්ධව රිසර්ච් එකක් කරනවා එයි මේ මච්චර හැමතැනම මකුණු දැල් බඳ ඒ අන්නේ ඒ වගේ අන්නේ හැම ගියානම් හරියද මට කිසි ප්‍රශ්නයක් නැහැ ඒක අර ප්‍රොෆෙෂනල් ලෙවල් එකටම රිසර්ච් එකක් කරන්න ඔස්ට්‍රේලියා හොස්පිටල් සම්බන්ධව තියෙන ප්‍රශ්න. ඒකට ඕක ප්‍රධාන වශයෙන් මේ කරලා ඒකේ තොරතුරු අරගෙන මේ දවසකට ලෙඩු මෙච්චර ප්‍රමාණයක් එනවා මේ නිසා ડોක්ටර්ස්ලාට වෙන අපහසුතාවය ඒක නිසා රෝගීන්ට වෙන අපහසුතාවය ඒ සම්බන්ධව මේ එකක් ලියලා තමන් මාරු වෙන හොස්පිටල් එකේ ගියා හරියට සාවනස වෙන එකට යන්නේ. මොකද්ද? දැයි කොහොමද? මොකද්ද හේතුව කියලා ඇහුවොත් රිසර්ච් පේපර් එක දෙනවා. <laughs> මේකත් කරා ඉතින් මම හිතුවා නිකන් ගියොත් හොඳයි කියලා වෙනවා කියන්නේ. එහෙම ගියා නම් හරි අර ජාමේ බේරගෙන හැමතැනම අපිට අර පුළුවන්කමක් තියෙන්න ඕන අර දැන් දැන් ඔය සමින්නාංශ නමක් උනත් වැරද්දක් කරාම මම ඒක අර ධර්මයට අනුකූලව ඒක කියනවා. කියන්නේ යාට කියන්නේ නැහැ. එහෙම කිව්වහම ඉතින් තේරෙන්න මොලේ තියෙනවා නම් තේරෙන්න. තමන්ට තමයි කිව්වේ. ඒක එහෙම කිව්වහම පුළුවන් දැන්. හොදන්න නැති වාහන තියෙනවනේ. දැක්කහම දැන් දුවිලි තට්ටු තට්ටු මැදින්. ඒකත් රිසර්ච් එකක්. ඒතේ ඒකේ වාහනේ කලර් එකට අර දුවිල්ල කොයිතරම් දුරට ඉෆෙක්ට් එකක් වෙනවද කියලා බලනවා. වාහනේ හොදන්න නැතුව ඉන්නවා. දැන් රතු පාට වාහනේ ඉක්මනට ෆේඩ් වෙනවනේ. දන්නවනේ. රතු පාට රතු වර්ණය කියන්නේ ඉක්මනින් අර කවුරුවත් අර දැන් රතු පාට වාහන ගන්න. ඒක දන්නේ නැති කෙනෙක් තමයි ගන්න. මොකද ඉක්මනව කල එක ෆේඩ් වෙනවා. අර අවුවට ඉක්මනටම මේ වෙනවා. නිල් පාට වාහන තමයි වැඩි කාලයක් පවතින්නේ. ඉතින් හැම එකම අපිට අර විද්‍යාත්මක සයන්ටිෆික් පැත්තක් තියෙනවා. ඉතින් කාට හරි දෙයක් කියන්න ඕන නම් අන්න ඒ විදිහට කියවනම් හරි. කියලා දැම්මනම් හරි. අර බයින්න යනවට වැඩිය එහෙම කියන එක වයින් නෑ සෝනස් මෙහෙ බෑ සෝනස් ඔව් බයින්න බෑනේ බෑන්න ප්‍රශ්නයක් නඩුවක් කඩනනේ මෙහෙ වැඩ කරන එක හොරදෙන්නස් නෑ ඒකත් හොඳයි ඉතින් නැත්නම් ඉතින් රණ්ඩු මෙහෙ ලංකාවේ වගේ වෙන නැත්නම් ඉතමට මේ නම්දේ තමයි ඉතින් තමයි වෙන ජොබ් එක කියන්නේ වෙන කොහමද ජොබ් එක ඕස්ට්‍රේලියාව අවුරුදු 4න් 4ට මොකද්ද ජොබ් එක ඉල්ලන්න ඕන නේද හැම දිගටම ඉන්න බෑනේ. ඉල්ලලා නිකන්නේ නේ. එහෙ සවුන්හන්ස පර්මනන්ට් නෑ. ඇප්ලයි කරන්න ඕන නේද? එහෙ. එහෙම ගියානම් හරි. හැබැයි ඉතින් මානසික මේමයි මානසික රෝගීන්ට බේත් කරනකොට ડોක්ටර්ලා පිස්සු හැදෙන කාලයක් කියනවා. <laughs> ඒගොල්ලොත් එක්කම නින්නේ. එහෙම නෑ සවුන්හන්ස. එහෙම නෑ. එහෙම පොඩ්ඩක් කියන අර අර ડોක්ටර් කෙනෙක් අර වාහනේ අර නට් හතර කානුවට වැටිලා මතකනේ. ඊට අර මිනිහාගේම බෙහෙත් කරන පිස්සෙක් ඇවිල්ලා කොල්ල ඇයි උතරක් ඕක ගැන හිතෙන අර අර රෝද තුනේ නට් එක නට් එක ගලවගෙන දාගෙන ඔක යනකොට පස්සේ නට් ටික දාගන්නකො. දැන් හොඳට තියෙන රෝද තුනේ නට් තියෙනවනේ වැඩිපුර නට් පහ පහ තියෙනවනේ. එයින් එකක් ගලවගෙන ගලවගෙන අර පොදේට දාගන්නේ. අර නට් තුන ගන්න බෑ අර අර බෝක්කුවකට වැඩිලා. අර බෝක්කුවට තියන. ඉතින් අර මිනිස්සයා තමයි ඇවිල්ලා කියලා දෙන්නේ. මිනිහාගෙන් බෙහෙත් ගන්න. ඒක නිසා මේ වෙන ජොබ් එක වෙන වෙන තැනකට ගියා නම් හරි. එහෙම යන්න අමාරුද? නෑ අමාරු කියන්නේ සම්නාසින් ගෙදරට ළඟ මෙතන අර එහෙම පහසුකම් තියෙනවා. ගෙදරින් නම් ගොඩක් ළඟයි. මෙල්බර්න් වල නැත්තම් හරි කරදරයි සම්නාස දුරයි. ඉතින් අනිත් හොස්පිටල් මගේ ශේෂ්ත්‍රයේ ජොබ්ස් තාම ඉතින් ළඟ තැනක ආවේ නෑ සම්නාස්. මානසික වෛද්‍ය කිව්වට මම කරන්නේ ඕල්ඩ් ඒජ්. එතකොට ඒ ඒ සබ් ස්පෙෂලිටි එකේ ජොබ්ස් ගන්න ලේසි නෑ. වයසට ගියාම නේද? ඩිමෙන්ෂියා වගේ. වයසට එහෙ ඩිමෙන්ෂියා විතරක් නෙමෙයි සවනස් වයස 65න් වැඩි අය තමයි අපේ වාට්ටුවට ඇඩ්මිට් වෙන්නේ. තර ගොඩක් කරානවා ඩිමෙන්ෂියා නේද අන්තිමට එන්නේ ගොඩක් මේ ඩිමෙන්ෂියාත් එනවා සමිනාංශ ඩිමෙන්ෂියා අපේ හොස්පිටල් එකේ ගොඩක් යනවා ජීරියට්‍රිෂන්ස් අයටතට ඩිමෙන්ෂියා වලින් ගොඩාක් බිහේවියර්ස් මැනේජ් කරන්න බැරි වුණොත් තමයි අපේ වෝඩ් එකට එන්නේ. ඔය ඩිමෙන්ෂියා එන හේතුව මොකද්ද? සාමාන්‍යයෙන් හේතුවක් හොයාගෙන තියනවද වාචයට යනකොට? ඒ කියන්නේ ස්නායු මැරීම නිසාද වෙන්නේ? කොමන්ම ටයිප් එක ස්වාමීන් වහන්සේ ඇල්සයිමර්ස් කියන එකනේ. ඒකයි මික්ස්ඩ් එකයි වැස්කියුලර් ඇන් ඇල්සයිමර්ස්. ඒ කියන්නේ ඇල්සයිමර්ස් නම් ඉතින් හේතුවක් හොයාගෙන නෑ ස්වාමීන් වහන්සේ. ඒක ජානවල බලපෑම තියෙනවා. ඊට අමතරව ඉතින් දැන් තමන් මනෝවෛද්‍යවරයෙක් වශයෙන් කටයුතු කරන්නේ මනෝවෛද්‍යය. එහෙයි. ආ මම මනෝවෛද්‍යවරයෙක් ඔය හිටියේ මට මේ අවශ්‍ය වෙන හිටපුවා. <laughs> ඕස්ට්‍රේලියා ડોක්ටර් කෙනෙක් තමයි මට අර කලින් ප්‍රෝග්‍රෑම් එකට අවශ්‍ය තොරතුරු වගේ කියවල තිබ්බා අර. බැලුවද ඒක? කලින් මේ ඊපෙරද දාපු වීඩියෝ. සයන්ස් එකද සවනස් බැලුවා. බැලුවානේ. එහෙ. කාලයක් යනකොට ෂෙයා වෙච්ච අවයව ටික ඒ ටික අර ප්‍රියදර්ශනී කියලා ડોක්ටර් ඉන්නවා ડોක්ටර් කෙනෙක්. මෙයා තමයි මට ඒ ටික පර්ත් වල ඉන්නේ. එදා මම අනිත් වැඩසටහනේදී දැක්ක ස්වාමීන් වහන්සේ. ආ දැක්ක නේද? ඔව්. හොඳයි මනෝවෛද්‍යවරයෙක්. මගේ හුනේ. අවශ්‍ය තොරතුරු දැනගන්න පුළුවන්. ඒතර භාවනා මෙඩිටේෂන් පැත්ත මේ මනෝ මේකත් එක්ක මැච් කරන්න try කළා නැද්ද ඒක කියන්නේ දැන් අපි ගත්තොත් දැන් අපි කරනවනේ කයට හිත යොදවනවා වගේ මේ වගේ ඒවා භාවනාවේදී මෙඩිටේෂන් පැත්ත ටිකක් ට්‍රේනින් කරවුවොත් මනෝයි කියන්නේ මේ රෝගීන්ට මේ ඉගෙන නැද්ද මේ අයිඩියා එකක් එහෙම මෙහි ස්වාමීන් වහන්සේලා මයින්ඩ් මයින්ඩ්ෆුල්නස් කියන එක තමයි ඉතින් අර කතා කරන්නේ අපි අර කියන විදිහට භාවනාවම කියන එක නෙමෙයි අර ඒ ඒ මොහොතට සිහිය පවත්වාගෙන يعني මේ මොහොතේ ජීවත් වෙන්න කියන වගේ එක يعني අතීතය අනාගතය ගැන worry වෙන්නේ නැතුව අපේ එක පොඩ්ඩක් පොඩ්ඩක් දාලා බලතේ හැබැයි එහෙම කරන්න අමාරුයි නේ පුහුණු කරනවා කියන්නේ දේශනේනේ අපිත් එක්ක ඉන්න අය අමාරුයි ස්වාමිනාංශ මොකද ගොඩක් ලෙඩ වෙච්ච අයනින් සයිකොටික් වගේ එතකොට ඒගොල්ලන්ගේ සිහිය සමහරුන් ඉතින් ටිකක් හුඟක් ලෙඩ වෙලා ඉන්න අයනේ ස්වාමිනාංශ. දැන් ડિප්‍රෙෂන් ඇන්සයිටි වගේ එනකොට අර නියුරෝට්‍රාන්ස්මීටර් අඩුවීම නේද එන්නේ වැඩි වීමද අඩු වෙනවද අඩු වීමනේ අඩු වීම ස්වාමිනාංශ. ඒතරේ අඩු වෙන හේතුව මොකද්ද? දැන් ගත්තොත් ඔන කෙල්ලෙකුයි කොල්ලෙකුයි ඉන්න. දෙන බ්‍රේක් අප් වෙනවා. ඉතින් හිතමුකෝ. උනාට පස්සේ ඔන ටික කාලයක් යනකොට කොල්ලට ડિප්‍රෙෂන් එනවා. දැන් කෙල්ල වෙන කොල්ලෙක් එක ගිහලා එහෙම කියලා හිතමුකෝ. එතකොට ඇයි එයාගේ ඒ වෙලාවේ මේ නියුරෝට්‍රාන්ස්මිටර් අඩු වුනේ? දැන් මෙච්චර කාල හොඳට නියුරෝට්‍රාන්ස්මිටර් තිබ්බනේ. ෆිසිකලි. ඒක නම් එහෙම ඇයි කියලා අන්න ඕක ඕක තමයි මට දැනගන්න ඕන. අපේ දර්ශනීය ඉගෙනගෙන නෑ සවුනාස් අපි ඇයි කියන එක නම් ડિප්‍රෙෂන් කියලා එක মালටි ෆැක්ටෝරියල් කියලා තමයි ගන්න. ඒ කියන්නේ එක එක හේතු ඥානමය හේතු තියෙනවා. හරි නෑ ඥානමය හේතු ගන්න බෑනේ දැන් මෙතන කියන්නේ දෙනවනේ කියන්නේ ප්‍රශ්නයක් වෙලා තියෙනවනේ. බ්‍රේක් අප් එකක් කරනවා කෙල්ලෙකුගේ කොල්ලෙකුගේ බ්‍රේක් අප් වෙලා ඒකට මානසිකව මේ වෙන. එහෙම නැත්නම් නෝනායි මහත්තයාගේ ප්‍රශ්න. එතකොට නෝනට හරි මහත්තයාට ડિප්‍රෙෂන් එනවා ඒ හේතු නිසා. මෙච්චර මෙච්චර කල් ෆිසිකලි නියුරෝ ට්‍රාන්ස්මීටර් තිබිලා මොලේ. ඒ කියන්නේ නියුරෝන හරහා අවශ්‍ය කරන දත්ත හරියට ගිහිල්ලා ඇයි මේ මේක නිසා ඇයි මේක එතකොට ඒ කියන්නේ ඕක නිපදවන්න ග්‍රන්ථියක් තියනවද වෙනද නියුරෝ ට්‍රාන්ස්මීටර් නිපදවන්න ග්‍රන්ථියකින්ද නිපදවන්නේ නැත්තම් තියෙනවද නෑ සවනහස නෑ නියුරෝන්ස් වලින්ම තමයි නියුරෝන වලින්ම නිපදව ගන්න එහෙමද ඒ ඒතකොට කෙනෙක් දුකටපත් වෙනකොට ඇයි ඇයි ඒක අඩු වෙන්නේ කියලා එහෙම හොයාගෙන නැහැ නේ. අපි දැනුවත් නෑ ස්වාමීන් වහන්සේ හොයාගෙන තියනවත් දන්නේ මම නම් දන්නේ නෑ කියලා තමයි දැන් හොයාගෙන නෑ කියලා තමයි ඒ කියන්නේ අපි දුකටපත් වෙනකොට ඒක නියුරෝන ට්‍රාන්ස්මීටර් අඩු වෙනවා. එහෙම එකක් තමයි මෙතන හිතන්න වෙන්නේ. ඒතකොට සතුටු වෙනකොට වැඩි වෙනවා. ඒතකොට අන්න එතන එහෙම ගත්තා. දැන් කෙනෙක් සතුටු වුණා කියලා ડિප්‍රෙෂන් වෙලා නැන්නේ. සතුටට එහෙම වෙලා නැහැ නේ කවද? දුකට ડિප්‍රෙෂන් දුක කියන්නේ ස්ට්‍රෙස් එකට තමයි සමනස කියන්නේ එක එක ලයිෆ් ඉවෙන්ට්ස් වලට ડિප්‍රෙස් වෙන්න පුළුවන්. ඔව්. ඒක තමයි තන තියෙන අභිරහස නේද? එහෙම වෙන්නේ කියන්නේ. ඒ දැන් අපි එන වැඩසටහන අතර කරමු නේද අපිට දැන් හවස ඉක්මනින් අතර කරන්න වෙන නිසා අපි එකහ මාරට විතර වගේ පටන් ගමු නේද? 1:45ට විතර වගේ දෙකට කලින් මගේ සූදානම් වෙලා ඉන්න. එතන මම ලින්ක් එක මේ ආයි දාන්නම් අපේ FB group එකට. අර everyone message එක දාන්න බෑ ආයිත්. ඔක්කොම මතක අයතුව හරියටම ලංකාවේ වෙලා 1:45 වෙනකොට ඇවිල්ලා ඉන්න. එතකොට කවුද අපේ ડોක්ටර් රිද්මා ඉන්නවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ආ හොඳයි. එහෙනම් ලැහැත් වෙලා ඉන්න. හොඳයි ස්වාමීන් වහන්සේ. මම ડોක්ටර්ස්ලා ඉන්නේ මට. එහෙනම් අපි වැඩසටහන නතර කරමු නේද? පොයේ දවස් හොඳ. එහෙනම් සීලම් දෙනාට තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අටසිල් සමාදන් වෙලා තියෙන නිසා ලංකාවේ වෙලාවෙන් 12ට කලින් ආහාර ලබා ගන්න. එහෙනම් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.